ඉතින් ඒ ගාථාවේ පදගත අර්ථ බතු බැලුවොත් යම් කිසි කෙනෙක් ඒ පහක් වූ නීවර ධර්ම ප්‍රහාණය කරලා යෝ නීවරණේ පංච පහය අනිගෝ සුවේත දුක නැත්තඳපත් වූයේද තින්න කතං කතෝ සැක සංඛා දුරු කරන්නේද විසල්ලෝ ඒ රාගාදී හුල් ගලවා දමන්නේද එතෙමේ ඒ භික්ෂුව උරගේ තමන්ගේ දිරාගිය හැව හැම හලන්නසේ ඒ සියලු සංස්කාර මේ සංයෝජන ධර්ම ප්‍රහාණය කරනවා ඕරම් භාගිය උද්දම් භාගිය සියලු සංයෝජන ධර්ම ප්‍රහාණය කරනවා කියන එකයි මේ ගාතාවේ පදගත අර්ථ වශයෙන් පෙන්වන්න තියෙනවා. ඉතින් අපි පසුගිය දවස්වල මේ නීවරණයන්ගේ නැත්තම් අපි කිව්වොත් පොදුවේ කතා කරොත් කෙලෙස් පිළිබඳව ඒ වීතික්‍රම භූමිය, පරිඋත්තාන භූමිය, ඒ වගේම අනුසය භූමිය ගැන ලදලද අවස්ථාවේ ඒ රාගයට, ద్వේෂයට, මෝහයට සම්බන්ධ කරගෙන කතා කරන්න යෙදුනා. එයානෝ බලනකොට මේ නීවරණ වැටෙන්නේ මැද පන්තියට පරිඋත්ථාන මට්ටමට. ඉතින් අපි ඊයේ පෙරේද දවස් දෙකේ අනුසය කෙලස් කියන්නේ රාග ద్వේෂ වගේ කෙලස්වල අනුසය අවස්ථාවල් බොහෝම වංචක විදිහට බොහෝම සටකපට විදිහට මායාකාරී විදිහට කෙනෙක් වැඩ කරන කෙනෙකුගේ හිතේ බලපාන හැටිත් ඒවා ඒ වාගේ තියෙන මේ පෙරලෙන ස්වභාවය වංචනික ස්වභාවය තේරුම් ගත්තේ නැත්නම් හැම වෙලාවෙදී මේ පුදුලට අවශ්‍ය තිබෙන හැටි ඒක ඥාණයෙන් තේරුම් ගත්තොත් ඒ මතුවෙන සෑම අනුසය කෙලෙක් කෙලෙස් සම්බන්ධයට පශ්චාත්තාප වේතු නැති බවත් ඒ සම්බන්ධව වීරත්වයකින් ඒ සම්බන්ධව ඥානයකින් කටයුතු කරලා කපල දාන්න පුළුවන්කමක් තියෙනවා කියන එකත් ඒ නිසා ඥානෙ මුසු කිරීමෙන් ඒ කෙලෙස් පිළිබඳව නිතරම ජයක් ගන්න පුළුවන් බවත් අපි තේරුම් ගත්තා. අන්නේ මේ තේරුම් අරගෙන ඉන්න අල්ලපනල්ලේ මොකද මේ අවසානයේ අපිට මේ නීවරණ නැවතත් ඉදිරිපත් කියන කියලා බැලුවොත් අර සීලයක් මාර්ගයෙන් සීල ශික්ෂාවකින් දුරු කරන වීතික්කම කෙලෙස් يعني සතුන් මැරීම, හොරකම් කිරීම, කාමීත්‍යාචාරය ආදී කායික ක්‍රියා හොරකම, බොරු කේලම හිස් වචන, පරස වචන කියන වාචසික ක්‍රියා මත්පැන් පානේ වැරදි ජීවිතට වගේ දේවල් යම් කිසි කෙනෙක් තේරුම් අරගෙන ඒක සමාජික මට්ටමින් තේරුම් ගන්න පුළුවන් නැත්නම් ආර්ථික දේශපාලන මට්ටම නැත්නම් ආධ්‍යාත්මික පැත්තෙන් තේරුම් ගන්න පුළුවන් අන්න එහෙම තේරුම් ගත්තට පස්සේ ඇත්තම කියනොනම් මේ භාවනා ජීවිතයේ වැදගත්ම කටයුත්ත වෙන්නේ මේ හිතේ පැන නගින නීවරණ ගැන කියන ප්‍රශ්නේ තමයි නමුත් ඒ නීවරණ පිළිබඳව හරි හැටියකට තේරුම් ගන්න නම් නැත්නම් ඒවත් එක මූණට මූණ දාලා වැඩ කරන්න නම් ඊට යටින් තියෙන අනුශය පිළිබඳව පූර්ණ දක්ෂතාවයක් නැති වුණත් අහලා කුරුද්ද තියෙන්න ඕනේ. ඔයගොල්ලෝ කල්පනා කරලා මේ වැඩේට මුණ දෙන්න අවශ්‍ය කරන මානසිකත්වය සකස් කරගෙන ඉන්න ඕනේ. සකස් කරාට පස්සේ නැවතත් අපිට මේ මැද පන්තියේ තියෙන නීවරණ හම් වෙච්චාම ඒවත් එක වැඩ කිරීමට වෙනද නැති ධෛර්යයක් වෙනද නැති තියුණු ආයුධ කට්ටලයක් අපට ලැබෙනවා. අපේ තියුණු ආයුධ ටික නැවත තියුණු කරලා දෙනවා. අර අනුසය කෙලස් වල තියෙන වංචනික ස්වභාවය අනුසය කෙලස් වල තියෙන මේ වංචනික ස්වභාවයෙන් බැට කාපු යෝගාවචරයා කවදාකවත් මේ නීවරණ පහ කළ හැක්කක් විදිහට මූණ දීලා දුරු කළ හැක්කක් විදිහට හිතන්නට පැකිලෙනවා. මොකද හේතුව මේ මෙහෙ නිකුත් කරලා ඉවරනකොට ආයමතු වෙලා. මේ සටන් කරලා බලනකොට පරද්දලා බලනකොට ආයමතු වෙලා. ඒ මොකද අර අනුශේ පිළිබඳව තියෙන වංචනික භාවය පිළිබඳව නොදැනුවත්කම නිසා. නමුත් අපි ඊයේ පෙරද ඉගෙන ගත්ත මේ අනුශේ කෙලස් පිළිබඳව තියෙන දැනුම භාවනාම දැනුම නෙවෙයි අත්දැකීම නෙවෙයි සුත්තමය හෝ චින්තාමය දැනුම පාවිච්චි කරලා ඒකෙන් ආඩ්‍ය වෙලා ඒකෙන් ආයුධ සම්පන්න වෙලා සන්නහ සන්නද්ධ වෙලා මේ නීවරණ දිහා බලපුවාම ඔය කියන තරම් නීවරණ වල බරපතල මේ ප්‍රශ්නයක් නැහැ මොකද සම්පූර්ණ නීවරණ පාඨම කියන්නේ හිතවිල්ලක් කියලා. මුළු නීවරණ පහම හිතවිල්ලක් විතරයි. නිකම් මනසේ ඇති වෙන දියේ අඩු පිරක් වගේ එකක්. නමුත් මේකෙන් ඇති කරන බලපෑම සිද්ධි විනාශ කරගන්න යනවා සතුම් මරන්න යනවා හොරකම් කරන්න යනවා කාමීත්‍යාචාරය කරන්න හදනවා නමුත් මේ නිකන් මේ හීනයක් වගේ මතුවෙන හිතවිල්ලක් මේ කාමච්ඡන්දේ කියලා කියන්නේ ව්‍යාපාදේ කියලා කියන්නේ තීන මිද්දේ කියලා කියන්නේ ඒ වගේම උද්ධච්ච කුච්ච කතංකති භාවය කියලා කියන්නේ ඒ වගේම විචිකිච්ඡාව කියන සැකය හිතවිල්ල මේ හිතවිල්ල පිළිබඳව හුඹස් බයකින් වැඩ කරන්න ගත්තොත් බෑ කියන හැඟීමෙන් පැන කරලා දැක්කොත් පැන පැන කනවා. බල්ලෙක් උන තබන්නකොට දිව්වොත් එළවෙලව කනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒක නීවරණ පිළිබඳව මේ වගේ සහැල්ලුවට සලකන්න උගන්වන්නේ සීලය පිළිබඳ දැනටමත් යම් කිසි ප්‍රමාණයක තමා විසින් සමාදන්ව සිල් රකින්න තරම් වගකීමක් ඇති සදාචාරාත්මක වගකීමක් ඇති බණ භාවනා කළ යම් ප්‍රමාණයකට සතියක් සමාධියක් ඇති කරගෙන වංචනික ධර්ම වැඩ කරන්නේ කොහොමද කියලා අහලා හරි එහෙම නැත්නම් ඒ වගේ තියෙන චින්තාමය පැත්තට කල්පනා කරලා බලලා නැවතත් කියනවා නීවරණ දිහා පෙර නොදැක්ක තාලෙට කෙලින්ම සටන් ප්‍රකාශ කරලා යුද්ධ ප්‍රකාශ කරලා කෙලින්ම සටන් වදින්නේ කියලා ඒක eh, මෙන්න මේ විදිහට ඔය මං කියාපු ටික වෙන විදිහකට කියන්න පුළුවන් වෙන පැත්තකින් අපි සීලය ගැන කතා කරනකොට කාම මිත්‍යාචාරය කියන කාම ආශාව එහෙම නැත්නම් eh, ව්‍යාපාදේ කියන සතුන් මැරි මෝරකම් කිරීම එහෙම නැත්නම් eh, මත්පැන් පානය වගේ කියන මුලාවට හේතු වෙන දේවල් නොකර බැහැර කිරීමෙන් තමයි අපි සීලය අරස කරන්නේ ඒ මූණ තියලා හරහා යෑමෙන් නෙවෙයි. හරහා යන්න බෑ. ඒ වෙලාව අපිට එහෙම ශක්තියක් නැත්තේ නෑ. ඒක නිසා එතෙන් තියෙන්නේ විරමණය කිරීමේ. රමණය නොකිරීමේ. අපි ඒක මාරුවෙන් ආයාසයෙන් පැත්තකට කරගන්නවා. මොකද එහෙම නැත්නම් අපිට ගුණ සත්‍යයක් හදාගන්න බැරි නිසා. ඉතින් එතනදී අපි නීවරණ බලවත් විදියට සලකලා එයාට බයෙන් හැංගිලා යන ගමනක් සීලෙදී තියෙනවා. සමාධියට යනකොට ඔබ අත බීමක් පමණයි කරන්නේ. දැන් රබර් බෝලයක් අරගෙන වතුර එකක අතින් අල්ලලා හිර කරගෙන ඉඳිලා පමණයි නීවරණ වලට කරන්නේ. නෝ නීවරණේ අත hina වෙවි ඉන්නව බට අරබංකු මම දෙන්නම් කියලා. අත අරකෝ ගමම් වහාම බුක්කාලේ ගෙටිය. ආවට පස්සේ අපි ආයත් කාමරාජිනිගේ කාමරාජධානියේ බත් බැලේ වගේ කාමයට පහඳිනවා. ද්වේෂයට පහඳිනවා. අපි ඒකට බැලමේකම් කරනවා. ඒකට අපිට හිතෙනවා සීලෙක ඉන්නකොට සමාවෙන්න සමාධියක ඉන්නකොට අපිට ලොකු ඒක පිළිබඳව අධිකාරී ශක්තියක් තියෙනවා. වශී භාවයක් තියෙනවා. නමුත් ඒක එළියට ගිය ගමන් අපි නැවතත් එළියට ඇදලා දාපු ගල් ගැඩවිල්ල වගේ අපි අර කාමයෙන් පෙගිලා, ද්වේෂයෙන් පළහිලා, මෝහයෙන් මත් වෙලා අපි සම්පූර්ණ තරම් නොවන Taman වගේ චරිතකර තරම් නොවන තත්ත්වයකටපත් වෙන නිසා ජීවන පිළිවෙල කෙලින් කතා කරන්න පුළුවන් කමක් අපිට නැහැ. නමුත් අර මං කියපු මූලික සුදුසුකම් කියනවනම් සතිය දන්නවනම් සමාජය පිළිබඳව යම් ප්‍රමාණයක පරිචයක් හසුරුවලා දක්ෂකමක් සුඛනාම්‍ය භාවයක් දහසුනට දන්නවනම් මේ වංචනික ධර්ම වැඩ කරන්නේ කොහොමද කියලා දන්නවනම් ඊට පස්සේ සීල ශික්ෂා සමාධි ශික්ෂාට විරුද්ධ වෙනස් වූ ශික්ෂාවක් ਸਰුවචනාංශය දෙනවා ප්‍රඥා ශික්ෂාවක් වශයෙන් මේ නීවරණත් එක්ක කටයුතු කරා. ඒක අපිට හම් වෙන අතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනාවේදී. සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනාට යන සෑහෙන සුදුසුකම් ඕන. කායනුපස්සනාව ගිවන් කරලා වේදනානුපස්සනාව චිත්තානුපස්සනාවලදී මේ හිත වැඩ කරන චපල භාව මේ හිතේ තියෙන මේ වංචනික ගති දැකලා ඊට පස්සේ ධම්මානුපස්සනට යනකොට සෙබලා සන්නාසන්නත්යි යුදයන්තුන් ඇදගෙන හතුරු ළඟට යන බව දැනගෙන ආයුධයක් අරගෙන යන්නේ අන්නෙතන ගියාට පස්සේ ධර්මානුපස්සනාවේදී නීවරණ වලට කෙලස් කියලා නම පාවිච්චි කරන්නේ නැහැ සරුවචනාංශී. නීවරණ වල කියන්නේ ධර්ම කියලා. නීවරණ ධර්ම කියලා. ඒක නිසා මේ ධම්මානුපස්සනාවේදී නීවරණ ගැන ප්‍රහාණය කරන්න කියන්නේත් නෑ ප්‍රහාණය නෙවෙයි. ඔබ අතපන්න කියන්නේත් නෑ බය පැනලා යන්න කියන්නත් කෙලින්ම මුණ දෙන්නේ. ඒ නිසා සම්පූර්ණ අර සම්නාසද්දත් වෙච්ච හටනට ලෑස්ති වෙච්ච නැත්නම් ඒක සඳහා හොඳ සටන් පුහුණුවක් දීලා ආයුධ දීලා උන්ද ගුණ සංහතර දීලා යුද්ධයට යවුත් කෙනෙක් වගේ ධම්මානුපස්සන වශයෙන් පංච දීවරණ කතා කරන නිවර්ණ පබ්බේට ගියාම ඒකෙදී කියන්නේ එනේන නිවර්ණයට මුණ දෙන්න කියලා. සන්තං වා අජත්තං කාමච්ඡන්දං සම්තිමේ අජත්තං කාමච්ඡන්දෝති පජානාති. දැන් සිල් රකින්නකොට කාමච්ඡන්දේ ආවොත් ඒක ප්‍රහාණ ඒක විරමණය කරන්න කියනවා. ළඟට ගන්න එපා ළඟට ගත්තොත් ඒක බෝල් ලයක් වගේ වෙනවා ඈත් කරන්න කියලා. ඊට පස්සේ සමාධි ශික්ෂාවෙදී කියනවා කාම විතක්ක ගැන කතා කරනකොට නාදි වාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝදි අනභවං ගමේති. ගන්නේ බලකට ගත්තොත් මේක ආසාදනය වෙනවා ඒක නිසා ඔබල කියන්නේ. වතුරයට ඔබල කියන්නේ ගැටවත් වෙන්න දෙන්න එපා. වෙන විදිහකට කියනවා නම් මේ ලෙඩා සල්්‍යාගාරයට ගත්තට පස්සේ ලෙඩා අටපය දාන කතා කරන පටන් අරගත්තොත් ශල්‍ය කර්ම කරන්න බෑ නිසා එයා සීවට සීවට එයා සීනති කරා සීනති කරන්නේ නැතුව ලෙඩක් පන්න බෑ මම ඉදත් කියපු විදිහට ලෙඩා වල්ලලියෙක් හරි වල් කොටියෙක් හරි නම් හිතා ගන්න පුළුවන් සීනති කරන්න නැතුව ඔපරේෂන් කරන්න මොකද වෙන්නේ කියලා දැන් ඊට පස්සේ කියනවා නීවරණත් එක කෙලින් වැඩේ යම් අවස්ථාවක Tamange సంతානේ දැන් මට තියෙන කාමච්ඡන්දේ නම් දැන් මගේ හිත කාමච්ඡන්දේ තියෙන්නේ කියලා දැනගන්නයි කියලා කියනවා. පිළලාරින්නත් එපා, ඔබ අතපන්නත් එපා, කාමච්ඡන්දේ ඇති වෙන්නේ නැති. අනුප්පන්නං වා කාමච්ඡන්දං උපාදෝ හෝති පංචපජානාති. නොතිබිච්ච කාමච්ඡන්දය මේ දැන් නැගලා එනවා. මගේ හිතේ කියලා දැනගත්තොත් මේ නැති කාමච්ඡන්දයක් හිතේ නැගලා ආවා කියලා දැනගන්නයි කියලා කියනවා. උප්පන්නං කාමච්ඡන්දං පජා පහිනාති යංච පහිනාති uppන්න කාමච්ඡන්දං පහීනෝති පජානති මේ චිමුණ කාමච්ඡන්දේ දැන් අඩු වේගෙන යනවා කියලා දැනගත්තොත් ඒ කාමච්ඡන්දේ දක්නාසුලුව කියන කාමච්ඡන්දේ මුල වශයෙන් මැද වශයෙන් අග වශයෙන් බැලීමක් තමයි ඒ ධර්මානුපස්සනාවේදී සඳහන් වෙලා තියෙන්නේ. මේ බලහන් ඉන්නකොට ඉන්නකොට තමයි තේරෙන්න පටන් ගන්නවා මෙතෙක් කෙරුවේ එනකොටම පිබහරින එක. එහෙම නැත්නම් යටපත් කරන එක తాවකාලිකව දැන් කෙලින්ම මුණ දෙනවා. ඒ මූණ දෙන්න තමයි සතිය සතිපට්ඨානයක් කරගන්න කියනවා. හොඳට තහවුරු කරගෙන සමාධිමත් වෙලාවක නිවන්නේ සම්පූර්ණයම නැතුව ඉන්න කිය අත්දැකීමත් ලබල ධානයෙන් නැගිටලා වගේ. නැත්නම් සමාධි හිතෙන් විපස්සනා සමාධි හිතෙන් යුක්තව කාමච්ඡන්දේ එනකොට මෙන්න කාමච්ඡන්දේ ඇති වෙන හැටි මෙන්න කාමච්ඡන්දේ ආවට පස්සේ රාග රක්ත වෙන හැටි අපේ ඇඟ ඒ කාමයට අනුව පිපිලා එන හැටි කිපිලා එන හැටි දීපණ වෙලා එන හැටි ආ ඒ ලකුණු බලනවා ඊට පස්සේ ඒ කාම ක්‍රියාව නිසා හෝ ධර්මක් නිසා හෝ කාමයේ යටපත් වෙලා යනකොට අඟ වශයෙන් දකින්න. අන්නේ විදිහට කාමයේ මුල මැද අග කාමච්ඡන්දේ මුල මැද අග දැක්කොත් ආය නැති ඇති නොවන තාලෙට කාමච්ඡන්දේ දුර වෙන දවසත් අපිට දැක ගන්න පුළුවන් වෙනවා කියන. අන්න එතන තමයි ධර්මයක් බවට නීවරණීය ධර්මයක් බවට පත් වෙන්නේ අන එදා තමයි අනීගෝ කියන විදිහට අපිට චිත්ත හිතේ සන්තෝෂයක් ලබන්න පුළුවන්. අපි සීලයෙන් මේක යටපත් කරාට අපි දන්නවා යකා මේ වෙලාවේ නැතුණාට එනවයි කියලා. රබර් බෝලයක් වගේ යට කරන හිතියට අපි දන්නවා නැවත එනවයි කියලා. නමුත් කවදා හෝ අපි පුරුදු කරොත් පොඩි කාමචන්දය කියලා කියන්නේ මෙතන සම්පූර්ණ ලිංගික හැඟීමම නෙවෙයි රූපයක් බලන්න තියෙන ආශාව, ශබ්දයක් අහන්න තියෙන ආශාව, යම් කිසි Taman ප්‍රේමනාප ගඳක් බලන්න තියෙන ආශාව, රසයක් දිවට රසමසූලක් විඳින්න තියෙන ආශාව, කයට මේ සුඛභෝගී දේවල් යාන වාහන අදපුතු මෙට්ට කොට විඳින කියන ආශාව සහ තමන්ගේ රුචි අදහස් හිතේ සෙල්ලම් කර කර ඉන්න තියෙන අවස්ථාව කියන මේ සෑම දේවලම කාම වස්තු. අනේ කාම වස්තුන් දැන් භාවනා කරගෙන ඉන්නකොට හිත පිට ගිහිල්ලා කාකරේ කාම වස්තුවක් ආශ්‍රය කරනවා. මනාප රූපයක් දැක දැක ඉන්නවා මනාප සද්දයක් අහගෙන ඉන්නවා මනාප ගන්ධයක් බල බල ඉන්නවා එතකොට අපිට අර සතිය නැති කෙනා සමාධිය බුද්ධි විඳම නැති කෙනා වංචනික ධර්ම ගැන හැඟීමක් නැති කෙනා කරන්නේ ඒ ආපු කාමාශාට වෛර කරනවා. මගේ භාවනා කැඩුවයි කියලා. නමුත් මෙතන ධර්මානුපස්සනාවක් වශයෙන් කරනකොට කියන්නේ මේ මතුවෙච්ච කාම හැඟීම නිසා මූල කර්මස්ථානෙන් හිත වැටුණා අවසානයේ පශ්චාත්තාවකට යන්න වෙනවා සමාධියට බාධා වෙනවා කියලා ඒ කාම සංඥාවෙන් කාම අරමුණේ ඇති කරපු දේ ඇති කරපු ධර්මතාවයේ හොඳට මුලමැද වශයෙන් දකිනවා. ඒක සමතේදී සමහරලාට කියනවා අරමුණ කෙරේ මනාපයක් ඇති වුණොත් එහෙම නැත්නම් අරමුණ බිඳගෙන මතු කරන සද්දේ කෙරේ රූපේ කෙරේ කන්දේ කෙරේ හිතවිල කෙරේ මනාපයක් ඇති වුණොත් හිත රාගේ පැත්තට වැටෙන්නේ කියලා. මේ දෙකම Tamange අරමුණ නිසා ඇති වෙන ආලෝක සංඥාට රාගයක් ඇති කෙරුවත් වැටෙනවා. එහෙම නැත්නම් මේ භාවනා කරනකොට කරන ආනාපාන සතිය වගේ කියන අරමුණ වෙනුවට තමන් පරණ රස විඳපු දේක රූප සත්‍ය ගන්ධ ඇවිල්ලා කටයුතු කරනකොට ඒක ආශා කෙරුවොත් කාමච්ඡන්දේ පහළ වෙනවා. අන්නේ මතුවෙන කාමච්ඡන්දයට ආශා කරන එක කාමච්ඡන්දයත් එක්ක යන අනුසයේ ස්වභාවය. ඒකට කියන්නේ රාග අනුසය කියලා. රාග අනුසය මතු කරගෙනමයි කාමරමුණක් හිතට නැගී. ඒ නිසා අපි පිළිබඳව සතිය නැති වුණොත් අපි අනුසයට යට වෙලා ඒක යටි හිතෙන් බුද්ධි විදින. යටි හිතෙන් ආස්වාද කරනවා. භාවනා කරනකොට එවැනි දෙයක් මතුවෙනකොට ද්වේෂය පැනනකිනවා. මගේ භාවනා කැඩුවයි කියලා. එතකොටත් ද්වේෂ අනුසය වැඩ කරනවා. ඒ දෙකේදීම අපිට මතුවෙන කාමය මුලමෙද අග වශයෙන් ඒකේ ක්‍රියාකාරීත්වය දක්වන්න අවස්ථාවක් ලැබෙන්නේ මොකද එක්ක රාගය නිසා එක්ක ද්වේෂය නිසා හිත කැළඹෙනවා අවිස්සෙනවා අරමුණට හිත යන්නේ අන්නේ தත්වයන් හිතේ වංචනික බව දැනගත්ත කෙනාට පමණක් මතුවෙන්නා වූ කාමය මතුවෙන්නා භවතින්නා වූ කාමය දුරු වෙන්නා වූ කාමය ඒ ඒ වශයෙන් නැත්තම් කාමයාගේ මුලැමැදාග වශයෙන් දැක ගන්න පුළුවන් ගතියක් තියෙනවා. එහෙම කෙරුවේ නැත්තම් කවදාකවත් රෝගේ නිස්සතාවට සුව වෙන්නේ ඒ රෝගේ නිස්සතාවට සුව වෙන අවස්ථාවේදී අර කලින් සීලේ වශයෙන් දක්වපු ආනිසංස අපි විඳිනවා. සමාධි වශයෙන් මේක යටපත් කරපු ආනිසංස විඳින එකෙන් දැනගන්නවා මේ මෙයා මේ මේ විදිහට වැඩ කරලා තියෙනවා කියලා පොඩි හුරු ගතියක් ළඟට එනවා. ඔව් කවදා හෝ කාමයේ පිළිබඳව අපිට අධිකාරී ශක්තියක් ලබා ගන්න නම් කාමයේ එනකොට එන බව, පවතිනකොට පවතින බව සහ යනකොට යන බව කියන එක දැක ගැනීම අවශ්‍යයි. ඉතින් මේ කාම ඡන්දය මේ කියන විදිහේ කෙලින්ම මුණට මුණ දාලා දැකගන්න ඒ සමත භාවනාවේදී නැත්තම් විපස්සනා සමාධිය ඇති කරනකොට කාමච්ඡන්දත් එක්ක අපි කරපු මූණට මූණ දාලා කරපු සටනක් උදව් වෙනවා. ඒකේ කියනවා පළවෙනි ධ්‍යාන අවස්ථාව ගත්තොත් සමත සුද්ධ සමතේ ගත්තොත් කේ විතක්ක ਵਿਚාර බීජ සුඛ ඒකග්ගතා කියන සෙබළු පස් දිනක් මාර්ගයෙන් තමයි මේ රාමචන්ද්‍ර ව්‍යාපාද තීන මිත් උද්දච්ච කියන හතර පස් දෙනා බඳලාන්නේ. කාමච්ඡන්දේ වැඩ කරන්නේ නැත්නම් කාමච්ඡන්දයට විරුද්ධව කටයුතු කරන්නේ ඒකාග්‍රතාවය කියන චෛතසිකේ. එසා නිතර කාමයන්ගෙන් අපට බැටදෙන ගතිය වෙරළෙදී මූද වෙරළ ගහන මූද වෙරළ ගහනවා. මූද වෙරළ නිතර මූද තියනවා රළ ගන්න. ඒ වගේ අපේ හිත නිතරම රූප බලන් තියෙන ආශාව, ගන්ධ, රස, පහස අපිට යමක් පුළුවන් නම් අපි එකකින් හිතන්නේ අපිට ඒ පහස ලැබීමේ ආශාව තමයි. ඉතින් ඒ නිසා ඒක සංසාරේ පුරුදු කරගෙන ඇවිල්ලා නිතරම කාම ආශාවල් කාම තණ්හාව වැඩ කරනවා. ඒකාග්‍ර වෙනවයි කියලා කියන්නේ සියල්ල වෙනුවට එක අරමුණකම හිත පවත්වාගෙන යනකොට අර විවිධාකාර කාම ආශාවන් යටපත් වෙන නිසා ඒකාග්‍රතාවය නැත්නම් ඒකාග්‍රතාවය කියන හිත චෛතසිකය හිත නෙමෙයි චෛතසිකය කාමච්ඡන්දයට මුණට මුණ දාලා යා හිය කරලා තියාගෙනවා ව්‍යාපාදේ කියන තරහව ප්‍රීතිය කියන චෛතසිකේ මල්ලෝ කරේකට යනවා ව්‍යාපාදේ ඉන්නේ සතුට නැතිකමයි. ලැබිච්ච බලාපොරොත්තු දෙ නොලැබීමයි. ප්‍රීතිය කියලා කියන්නේ භාවනාදී හම්බ වෙන අරමුණම ඇසුරු කිරීමෙන් ඇති වෙන පිනායන ගතිය මේ පිනායන ගතිය එනකොට ව්‍යාපාදට ඉන්න බෑ. ඒක නිසා කාමච්ඡන්දේ වග බලා ගන්නවා. ඒකාග්‍රතාවයෙන් ව්‍යාපාදේ එන එක ප්‍රීතියෙන් වග බලා ගන්නවා. ඊට තීන මිද්ද එනකොට විතක්කෙන් වගේ බලා ගන්න. විතක්කේ තමයි අරමුණට හිත නංගන මෙනෙහි කිරීම. අපි යම් තාක් මෙනෙහි කිරීම කරනවා නම් ඉදීන අරමුණ මෙනෙහි කරන නැත්නම් ආස්වාසේ ආස්වාසේ ප්‍රස්වාසේ ප්‍රස්වාසේ මෙනෙහි කරන නින්දට වැටෙන්න බෑ. විතක්කේ හිත නිකන් උලුප්පල කුලුප්පල තියාගෙන ඉන්න ධර්මතාවය. ඒකේ ප්‍රතිපක්ෂ වාක්‍යය තමයි මේ තීන මිද්දේ බලාගත් එකම බලන්නලා මෙනෙහි කිරීමක් නැතුව හිත නින්දට වැටෙන මේ හොඳක් හොඳක් හදනකොට කිරියොත්ක් හදනකොට ඒක හැඳි ගෑවේ නැත්නම් කැටි ගෑයි. ඒ නිසා ඒක නිතරම කැටි ගෑගෙන පිපිගෙන එන වෙලාවේ හැඳි ගාව හැඳි ගා ඉන්න එක මේ හැඳි ගෑම නිකන් විතක්කේ වගේ. ඒ නිසා කියනවා හැඳි නොගා හදන හොද්දක් ගහන්න නැතුණ දරුවත් එක වගේ කියලා නිකම්ම නිකන් සවුත් වෙලා යනවා. මේ රටවල් වල එකකින් ගහන්න දෙන්නේ නැහැ දරුවන්. ඒ ඒ කට්ටියගේ නීතිය. අපේ ක්‍රමයේ හැටියට උන්ට කන රත් වෙන දෙයක් ගහන්න ඕනේ වැරද්ද දකින්න. ගැහුවේ නැත් ගැහුවට පස්සේ ඌ හදනවා ඌ හැදෙනවා පස්සේ ඇවිල්ලා මට අතට වඳිනවා මම මේව හදාගත්තේ හොඳයි කියලා දැන් කරන්නේ පිස්තෝලෙ පෙන්නන එක තමයි මේ මේ නීති වල හැටි අපේ ක්‍රමයේ තිබුණේ හොඳ හොද්ද හැදීගෙන උඩ හැදි ගන්න ඕනේ දරුවා හැදීගෙන උඩ හොඳට තලන්න ඕනේ ඒ තලන්නේ අම්මයි තාත්තයි වෙන මේ කුඩියට ගත්ත මර්සනරිස් නෙවෙයි. එහෙම කරනකොට තමයි මේ කැටි ගහන්න තුමේ හොද්දා හදන්න පුළුවන්. මේ වගේ කාමච්ඡන්දය කියලා කියන්නේ කැටි ගහිලා. මිද්දේ කියලා කියන්නේ මිදෙනවා කියන්නේ. උණුච්ච බඩ ටිකක් ෆ්‍රිජ් එකට දාපුවාම ඒකෙම මිදෙනවා මිදුණාට පස්සේ ස්ප්‍රෙඩබිලිටි එක නැති වෙනවා පාම්පෙත් එක ගන්න බෑ. මේක ස්ප්‍රෙඩබල් කරන්න නම් පැතිරෙන්න නම් හත් කරන්න. ඉතින් මේ රත් කිරීම කරන්න විතක්කෙන් තමයි අරමුණට හිත නංවන්නේ. Taman ගත්ත අරමුණට නංවමින් නංවමින් නංවමින් ඉන්නකොට කීන මිදේ නෑ. ඒ වගේම සැක සංකා මේ කියන්නේ උද්ධච්ච කුක්කුච්ච කියලා කියන්නේ අතීතයේ ගැන පශ්චාත්තාප වීමත් අනාගතය පිළිබඳ තියෙන තිගැස්සෙන හිත සුඛය කියන චෛතසිකයෙන් තමයි මැදලන්න පුළුවන් වෙන්නේ. යම් තැනක අපි සුඛේ නෙවෙයි නම් ඉන්නේ ඒ වෙලාවේ අපි කරන්නේ වර්තමාන ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න ආසනේ සුඛදායක නැත්තම් එක්ක අතීතය ආශ්‍රය කරමින් පශ්චාත්තාප වෙනවා. නැත්නම් අනාගතය ගැන හිතලා හිත ඇවිස්සෙන ගතියන. ඔන්න ඔය දෙකටම ප්‍රතිපක්ෂව සුඛේ චෛසිකේ වැඩ කරනවා. ඒ වගේම විචිකිච්ඡාව කියන සැකය නැති කරනවා ਵਿਚාරය කියන චෛතසිකයෙන් අරමුණේ අරමුණු රස විඳීමේ විචාර බුද්ධිය කියලා කියන්නේ ආස්වාසේ ප්‍රස්වාසේ වෙන්කොට දැනගැනීමේ විචාර බුද්ධිය. ආස්වාසේ මුලින් මැද මැදින් අග වෙන්කොට දැනගැනීමේ විචාර බුද්ධිය. අරමුණ නෙවෙයි මං හිතවිල්ලක ඉන්නේ කියලා දැනගන්න ਵਿਚාර බුද්ධිය. මම හිතවිල්ලක නෙවෙයි ඉන්නේ සද්දකය වේතනාවක කියලා ඒ ඒ එන අරමුණ නිකන් ආවට ගියාට නැතු ඒක අටගාලා ඒ අරමුණේ අරමුණ රස විඳීම විතක්කේ විසින් නංගොල්ලද අරමුණේ රස විඳීම ਵਿਚාරයෙන් කරනවා ඒ ਵਿਚාරයේ තියෙන තාක්කල් සැකයක් නැහැ මම ඉන්නේ මේ ආස්වාසේද ප්‍රස්වාසේද එහෙම නැත්නම් මගේ හිත හිතවිල්ලකද මේක මනෝ විකාරයක්ද ප්‍රත්‍යක්ෂයේද කියන සැකේ එනවනම් ਵਿਚාරේ වැඩ කළා නැහැ. ਵਿਚාරේ වැඩ කරනවා නම් සැකේන්නේ නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙක් ප්‍රථම ධානයට ගියයි කියලා කියන්නේ මේ පංච නීවරණ ධර්ම ටික පස් දිනක් මාර්ගයෙන් විතක්ක ਵਿਚාර පීච සුඛ ඒකග්ගතා කියන චෛතසික පහෙන් එකිනෙකාට වුණ කියලා බලාගෙන ඉන්න එක. මෙතනින් එහාට හරි ලස්සන වැඩක් තියෙනවා මේකෙදී එච්චරම ආදාර නැහැ කියන්න බෑ. මේක හරියට අපි කිව්වොත් එහෙම ඡන්ද වෙලාවක ලංකාව වගේ රටක ඡන්ද වෙලාවක ඒ ඒ නායකයෙක් විරුද්ධ පක්ෂයේ නායකයෙකුට එක එක මැරේ දාලා තිනවා යාව බලා ගන්න. ඒ මැරය මාර්ගයෙන් අරයා දිනන්න දෙන්නේ. ඒ නිසා ඡන්දේ පාවිච්චි කරනකම් බලේ තියෙන කට්ටිය කරන්නේ මැරකල්ලි පාවිච්චි කරලා ඒ විරුද්ධ පක්ෂයේ එක එකනාව තර්ජනය කරලා මරනවා කියලා ඒගොල්ලෝ පෝස්ටර් ගලවලා මිනිසුන්ට ගහලා බෝම්බ ගහලා යටපත් කරලා තියන්නේ. කොහොම හරි දිනනවා කියලා හිතන්නේ. මැර කල්ලියක මාර්ගයට දිනුවයි කියලා. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? අර මැර කල්ලිය ගිහිල්ලා රජයට කියනවා ඔයගොල්ලෝ දිනුවේ අපි නිසා. ඒක නිසා දැන් අපිට ඕනේ මොනවද කියන්නේ? සම්තිං එක. එහෙම නැත්නම් කියනවා නම් අපේ ගාස්තු ගෙවන්නේ කියලා. රජය කරන්නේ හරියම ගාස්තු ගෙවීම කරටයි කොටිටක වැඩ ගන්න. ගත්තට පස්සේ යම් විදිහට සාධාරණ යමක් කියලා නම් ඇත්තටම රජයේ කොහොම හරි සලකනවා. කවදාකවත් මේ මැරයෝ දුන්නට සතුටු වෙන්නේ නැහැ. ඒගොල්ල දිගින් දිගටම දිගින් දිගටම බලය ලැබුණු රජයට බලපෑම් කරන්න හදනකොට රජේ මොකද කරන්නේ? සාධාරණ නීතියක් මේගොල්ල පොලිසියෙන් අල්ලලා හිටිට ගන්න. ඉතින් දැම්මට පස්සේ රජේ Taman අතේ අරගොල්ල පොලිසිය යටතේ නැත්නම් මේ පරිමණ්ඩකේ නැත්තම් හිරගෙදර දානවා වගේ මේ පස් දෙනා විතක්ක ਵਿਚාර පීතිසුඛ ඒකාග්‍රතාව කියන කල්ලිය දාලා තමයි මේ නිවන් පහ යටපත් කරන්නේ. නමුත් අන්තිමට මොකද වෙන්නේ මේ විතක්ක ਵਿਚාර දෙක ඕනකට වැඩිය දඟ කරන්න පටන් ගන්නවා. අර මැරවරයෝ ගිහිල්ලා රජයකට බලපෑම් කරනවා වගේ එතකොට රජය පවත්වන්න බැරි වෙනකොට දෙවෙනි ධානයට යනවායි කියලා කියන්නේ මේ ප්‍රධාන මැරවරයෝ දෙන්නේ ආයෙ අල්ලලා දානවා හිරකූඩුවකට විතක්ක ਵਿਚාර දෙක නැති දෙන්න තමයි බොහොම කලබල කරන්නේ. ඒ දෙන්න නිසා ධ්‍යාන දිගේ ඉදිරියට යන්න බෑ. ඒ දෙන්න නැවත නීවරණ ගෙනත් දෙනවා. ඒක නිසා දෙවෙනි ධ්‍යානෙට යනකොට අර දිනන්න උදව් කරපො ධ්‍යානයක් ලබන්න උදව් කරපො ඒ චෛතසික දෙකක් මෙල්ල කර ගන්නවා ප්‍රහාණය කරලා දෙවෙනි ධ්‍යානට යනකොට පීචි සුඛ එකකට විතරයි තියෙන්නේ එතෙන් ඊගාට පස්සේ ප්‍රීතිය ඕනට වැඩි නටන්න පටන් ගන්නවා. මොනේට උඩ දාන්න පටන් ගන්නවා ආය විතක්ක ਵਿਚාර ඇති කරන මට නැත්තම් නීවරණ දිවන. එතකොට ඒක නැති සුඛය විතරක් කියනවා. සුඛේ කාග්‍රතාවයිත ද්විතිය අධ්‍යානි. අන්තිමට ගියාට පස්සේ මේ සුඛේ තාමත් සාන්ත චෛතසිකය උපේක්ෂාට බාධාකාරී බාධාකාරී වෙච්චාම ඒකාග්‍රතාව උපේක්ෂා සහිත හතරවෙනි ධ්‍යාන ඉල්ලීම මාර්ගයෙන් සුඛය ප්‍රහාණය කරනවා. අනිත් විදිහට රජේ ලබා ගන්නකොට විශාල මැරවර කල්ලියත් එක්ක වැඩ කරන්න ගියාට රජේ තහවුරු වෙනකොට අර මැරවරයෝ එක එකනා එක එකනා අදාළ නීති මාර්ගයෙන් යටපත් කළා තමයි රාජ්‍ය බලය ගන්න. අනිත් වගේ තමයි අපේ හිතත් මේ නීවරණ පහත් එක කරන්න බෑ කියලා දැනගත්තාම අපි මේ නීවරණ යටපත් කරන්න විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව කියන ඒ හා සමානව මුණට මුණ දාලා වැඩ කරන්න පුළුවන් සෝබන චෛතසික පහක් එක්කට. නමුත් මේ සෝබන චෛතසික විපස්සනාවේදී උපක්ලේශ වශයෙන් දැනගෙන ප්‍රහාණය කරන්න අපි සාකච්ඡා කරා ඒ වගේ තියෙන අර ඕභාස ඥාන පීති සුඛ පස්සද්දි පග්ඝ ආදී දේවල් යම් ප්‍රමාණයකට වැඩ අරගෙන ඒව ඕනට වැඩිය අපේ හිත වශීකරණ පටන් අරගත්තොත් ඒවා දුරු කිරීමේ ශක්තිය තියෙනවා. ඒ වගේම තමයි ධ්‍යානක හත් පළවෙනි ධ්‍යානෙට හතරවෙනි ධ්‍යානට යනකොට ඒ අමාරු අමාරු চৈতසික අයින් කරමින් අයින් කරමින් තමයි උඩට යන්නේ. ඒක ඇත්තටම මේ නීවරණ පැත්ත නෙවෙයි මම මේ කතා කරන්නේ නීවරණ දුරු කිරීමට පාවිච්චි කරන চৈতසිකයන් මුල ඉඳලා අගට මේ ඒකාකාරීකමට අපි පාවිච්චි කරන්නේ අදාළ ප්‍රයෝජනෙ ගත්තට පස්සේ ආව පැත්ත කරගන්න. ඊගායකනත් පැත්ත කරගන්න. ඊගායකනත් පැත්ත කරගන්නවා. අන්න ඒ ධර්මයේ දන්නේ නැති වුණොත් අපි හැමදාම අර නීවරණ නැති කරපු සෝබන චෛතසික අගය කරන්න පටන් අරගත්තොත් ගමනක් නැහැ. ඒව අවශ්‍ය වෙලාවෙදී අතහරින්න. එක එක කැල කැල අතහැර අතහැර තමයි උඩට යන්නේ සාමාන්‍ය රොකට් එකක් මේ හඳට යන්න ලෑටි කරලපුවාම ඒක සාමාන්‍යයෙන් මීටර් 100ක් විතර උස විශාල අටල්ලක තමයි ගොඩනගන්නේ. ඕක ලොන්චින් රොකට් එක පත් වෙලා ඉවර වෙනකොට ওই රොකට් එකෙන් 160ක් විතර ප්‍රමාණයක් පිච්චිලා වැටෙනවා. ඊට පස්සේ උඩට යනකොට යන්නේ පොඩි කැලක් හඳට බස්සන්නේ බොහෝමත්ම පුංචි කැලක් ඒක ෂටල් කොක් එක විතරයි. ඒ මුළු අරගෙන යන ප්‍රමාණය තාම පුංචි කැලක් තමයි ගමන සිද්ධ කරන්නේ. ඒ වගේ මේ චෛසික ගොඩාක් මාර්ගින් අපි නිවර්ණ යටපත් කරගෙන හිමීට හිමීට එව්වත් හලලා නිවනට යනකොට නැතුවම බැරි කොටස් ටික විතරයි ගෙනියන්නේ. ඒ නිසා යෝගාවචරය දැනගන්න ඕනේ මෙවට වැඩකරන ඒ ඒ තැනට ගැළපෙන උපක්‍රම රාශියක් සරුවචනංශ ගොඩ ගහලා තියෙනවා. ඕක කන බලන් ගන්න වගේ තොගේට වැඩ කරලා බෑ. පටන් ගන්නකොට අපි එහෙම තමයි කරන්නේ. නමුත් ඉස්සරහට යනකොට ශිල්පීය ඥාණයෙන් හොඳයි කියලාවත් නරකයි කියලාවත් තෝරන්නේ නැතුව තාක්ෂණයට ගැළපෙන තාලෙට බුදුහාමුදුරුවෝ දීලා දෙන උපදේශ මට්ටමට ඒ ඒ දේවල් එතන හලහලා හලහලා යන්න වෙනවා. මුලදීම නීවරණ පහ ඇලුවට පස්සේ හලන්න වෙන්නේ නීවරණ හලන්න පාවිච්චි කරපු හොඳයි කියන චෛතසිකය. ඒව හලාගෙන හලාගෙන ගියේ නැත්නම් අපිට ඉස්සරහට යන්න බෑ. මේව තමයි මට උදව් කෙරුවේ කියලා මෙවුවා හැමදාම සිප වෙනදගෙන කියාන හිටියොත් අපේ ප්‍රගමනේ නැති වෙනවා. ඒක නිසා කාමච්ඡන්ද චෛතසිකය කාමච්ඡන්දය කියලා කියන්නේ විවිධ අරමුණු කරා හිත දුවන ගතිය. රූප, ශබ්ද, ගන්ධ, රස. මේක අපි මාරු කරන්නේ මෙල්ල කරන්නේ ඒකාග්‍රතාවය කියන එකම අරමුණක බොහෝ වේලා පවත්වන චෛතසිකය. ඒ කාමච්ඡන්දේ බුදුහාමුදුර සඳහන් කරලා තියෙනවා ණයක් වගේ කියලා. මිනිස්සෙක් ණයක් කරගෙන ඒකෙන් කාලා දැන් ව්‍යාපාරයක් කළා ඊට පස්සේ ණය ගියා ගන්න බැරි වුණා වගේ තමයි අපි මේ කාමරාජිනියගේ කාමරාජධානියේ බත් බැලයට වැඩ කරන වාල්ලු කොච්චර ඒකට වැඩ කරත් කාමරාජිනිය සතුට වෙන්නේ. අපිට කියන්න පුළුවන් නම් අපි මේ කාමරාජිනියගේ රාජ්‍ය විශාල වැඩ කන්දරාවක් කරනවා කියලා ඒක ඇත්තටම බුදුහාමරගේ පැත්තෙන් බලනකොට බැල මෙහෙමයක්. කාම ලෝකයේ අත්ව හිතන්නේ ලොකු ජයග්‍රහණයක් කියලා. මේක තව පැත්තකින් කියනවා නම් හිරකූඩුවකට වැටිච්ච මිනිස්සෙක් කවදාරි හිතුවොත් මේ හිරගේ හරිය විශාලයි අපේ අම්මලා තාත්තලාත් හදන්න බෑ ඒ නිසා මං අද ඉන්නේ ලොකු ගේක මේ අපේ ගෙදර පොල්ලතු තියෙන මේක උළු අහලා තියෙන්නේ අපේ ගෙදර තියෙන දොරවල් චිප් බෝඩ් වලින් අල්ලලා තියෙන මේක විශාල අඟල් දෙකේ දොරවල් දාලා තියෙන්නේ අපේ ගෙදර තියෙන යකඩ සරණේරු මේක තියෙන පිත්තල සරණේරු කියලා අර හීර ගෙදර තීන්ත ගාන්නයි පොලිෂ් කරන්නයි පටන් අරගත්තොත් ඒක පේන්නේ මේ මාසෙක තියෙන තකතිරුකම වගේ තමයි මේ කාම ලෝකේ දඟලන අය තමන්ගේ හිර ගෙදර තමයි මේ පාට කරගන්නේ. ඒක තමයි මේ පොලිෂ් කර කර සන්තෝෂ වෙන්නේ. මම ලොකු හිර ගෙදරක ඉන්නවා කියලා තමයි කියන්නේ. ඒක නිවන් ලැබු පැත්තෙන් බලනකොට මේ දත්තරිය මොකද්ද තකතිරුකමක් කියලා හිතනවා. මේකෙන් ගැලවෙන්න උත්සාහ කරනවා වෙනුවට ඒක තින්තක ගන්න. ඒක පොලිෂ් කර කර මේ හිරගේ ගෙදරන ආඩම්බර වීමක් තමයි මේ කාමයේ ගැන දන්නේ නැතුව කරන නැත්තන්ගේ කතා. ඒ නිසා ඇත්තටම මේගොල්ලන්ට එක සටනක්වත් ඒගොල්ලන්ගෙන් අපිත් එක්ක උරුට්ටුවක්වත් ඇති කරන දෙයක් නෑ අනුකම්පාවක් ඇති වෙනවා. මේ කාම භෝගේ පොලිස් කාම ලෝකේ කාම ඒ හිරගෙදර සුද්ධ කරන නිසා කවදද කවුද සන්තෝෂයටපත් වෙන්නේ. එන්නේ එන්නේ හිරගෙදරට බැදලා මිසක්ක ඒකාග්‍රතාවය කියලා කියන්නේ ඒ වෙනුවට විකල්පයක් වශයෙන් එකම අරමුණක පවත්තන්න යනවා. පවත්තනකොට සමාධි ශික්ෂාව ඉක්මෝලා විපස්සනා ශික්ෂාවට ගියාට පස්සේ ඒකාග්‍රතාවේ ඉන්නකොට ආයසරයක් ආමේ අවිල්වලා එයාගේ තියෙන ඔලොමලකමට ඔළුව දාන්න. පරණ පුරුදු ආහස සද්දයි. රූප පේනවා. ගඳ දැනෙනවා රස දැනෙනවා පහස දැනෙනවා හිතවිලි එනවා අන්නේ මේ හිතවිලි එනකොට Tamange හොඳ සතියක් තියෙනවා නම් ඒ වගේම වංචනික ධර්ම වැඩ කරන හැටි දන්නවනම් අන්නේ එන හිතවිල්ලට කාමයේ මාර්ගයේ මතු කරන මේ කාම විතක්කවලට කවදාක ප්‍රතික්‍රියා නොකර මේ කාමේ නැති තැනට මෙන්න කාමේ ඇතුල් වෙන හැටි. කාමේ නැති තැන කාම ආසාවල් ආවට පස්සේ අපි මේ මේ විදිහට අපි කුලප්පු වෙන හැටි. ඒක ගියාට පස්සේ හිතාපව තැම්පත් වෙන හැටි කියන මේ තුන දැකීමෙන් තමයි අපිට කාමච්ඡන්දය පිළිබඳව අවසාන නිගමනයකට එන්න පුළුවන්. ඉන්න පුළුවන් වෙන්නේ. ඒක තමයි සතිපට්ඨාන සූත්‍රයේදී කාමච්ඡන්දය ගැන කියලා දීලා තියෙන්නේ. නැති කාමච්ඡන්දයක් එනකොට ඇති කාමච්ඡන්දය පවතිනකොට තියෙන කාමච්ඡන්දය යනකොට මේ කෙලසුණයි කියලා හිතනවක්වත් මේක ප්‍රහාණය කරන අදහසක්වත් නෙමෙයි කාම ආශාවේ කාම විතර්කයේ ලක්ෂණ රස පච්චපට්ඨාන පදඨාන වශයෙන් ස්වභාවය දැක ගැනීම තමයි යෝගාවචරය උත්සාහ කරන නිසා පුංචි පුංචි ආශාවල් භාවනා කර කර එනකොට යෝගාවචරයක අමුද්‍රව්‍යයක් වශයෙන් පාවිච්චි කරලා කාමයේ ඇතිවීම, පැවතීම, නැතිවීම දකින. ඒක සාමාන්‍යයෙන් ඒ කාමාශාලික බැලීම අසාධාරණ වැඩක් නැත්නම් සදාචාරයට තොර වැඩක් වැරදි වැඩක් කියලා තමයි අපේ සාමාන්‍ය කල්පනාව තියෙනවා. මොහු ਸਰුවචනාංශයේ මේ ධර්මානුපස්සනාදී කියනවා එහෙම කෙරුවොත් කවදාකවත් කාමයේ මුලමඳාක දකින්න වෙන්නේ ස්වභාවය දකින්න කාමයේ හැටි බලන්න. ඒ වගේම ද්වේෂය එනකොට නුරුස්නා ගති ව්‍යාපාද හිතවිලි එනකොට අපි කරන ව්‍යාපාදයට ව්‍යාපාද කරන එක. තරහට තරහ යන එක. මොකද එතකොට වෙන්නේ මොකද්ද? තරහට පෝෂණය ලැබෙනවා, තරහට ආහාර ලැබෙනවා. ඒක දෙගුණ තුනකින් වැඩෙනවා. තරහ එනකොට මේක කාමච්ඡන්දේ නෙවෙයි අරමුණ නෙවෙයි මේක මේ කාමය මේ මතුවෙනවා මේ පවතිනවා මේ නැති වෙනවා කියලා දැක්කන්න පුළුවන් වුණොත් අපිට සංසාරේ ඉස්සල්ලාම වතාවට කාමයාගේ මේ ද්වේෂයාගේ කාමයට වෙනස් ගති මූල කර්මස්ථානට වෙනස් ගති ආදි වශයෙන් ඒක වෙන්කොට දැනගෙන නාම රූප නාම රූප පරිච්ඡේද ඥානෙ ඉතාමත් මුත්කුෂ්ඨ අවස්ථාවක් තමයි මේ ක්ලේශ ධර්ම පහළ වෙනකොට ඒ ක්ලේශ ධර්ම අනික්ලේශෙන් වෙන් වෙන හැටි සෝබන චෛත්‍යයන්ගේ වෙන් වෙන හැටි අරමුණෙන් වෙන් වෙන හැටි වශයෙන් වෙන් වෙන වශයෙන් දැක් ගන්න පුළුවන්. ඒක ඒ කාමච්ඡන්දය වෙනුවට කවදා හෝ කාමච්ඡන්ද නෙමෙයි ද්වේෂය ව්‍යාපාදේ වෙනුවට කවදෝ ද්වේෂයක් දැක්කා කියලා සතුටක් පහල කරන්න පුළුවන් නම් ප්‍රීතියක් පහල කරන්න පුළුවන් නම් අන්න එදාට තමයි අපිට පුළුවන් වෙන්නේ විපස්සනා වශයෙන් ද්වේෂය වෙනුවට පීති චෛතසිකේ මුක්ති වෙන්නේ ඒක විශාල අන්තිම කෙලවරේ තියෙන අභ්‍යාසයක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම නිදිමත අපි ඉවත් කතා කරපු විදිහට සෝවාන් විච්‍යත්තන්ට පවා ඇවිල්ලා අර විදිහට නොදැනෙන නොතේරෙන තත්යකටපත් වෙනවා. පත් වෙනකොටම හුඟව දෙනෙක් වෙන්නේ හිත වටගෙන පශ්චාත්තාප වෙලා ලැජ්ජාවටපත් වෙනවා. ඒ ලැජ්ජාවටපත් වෙනකොට සතියේටවත් සමාධියටවත් වැඩ කරන්න වෙලාවක් නැහැ. ඒ වෙනුවට දැනගන්න ඕනේ ඒ නිදිමතට හෝ එහෙම නැත්නම් අර නොදැනී යන තත්ත්වයටපත් වෙන්න චිත්තක්ෂණයකට හරි කලින් සුළු වේලාවකට කලින් අපේ විතක්කය ඇද ඇද වැටිලා තියෙනවා. එන හිතලා තියෙනවා ඒකයි නිදිමත ඇවිල්ලා තියෙන්නේ. මම ඉන්නේ මොකේද කියලා අරමුණ අඳුර ගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ඒක නිසා එහෙම වෙනකොට නැවතත් විතක්කය යොදවලා තමනර තිබුණු මූල කර්මස්ථානෙ හිත ගත්තොත් ගන්න පුළුවන් කරලා උත්සාහ කෙරුවොත් අර හිතේ තියෙන කේදාරි ගති නැති වෙලා නිදිමත ගති නැති වෙලා ආය ප්‍රබුද්ධ තත්වයකට ගන්න පුළුවන්. ඒ නිසා නිදිමත නොඒවා කියලා කල්පනා කළා කවදාකවත් අපිට නිදිමතේ මුලැමැදට දක් ගන්න වෙන්නේ නැහැ. නිදිමත පැමිණේවා කියලා කල්පනාවකුත් නැහැ. පැමිණෙන යම් අවස්ථාවක් කරනවා නම් පැමිණිච්ච පැමිණිච්ච අවස්ථාවේ ඒකේ මුලැමැදාක පරීක්ෂා කිරීම තමයි ඒ සතිපට්ඨානයේ ධර්මානුපස්සනාවේදී සඳහන් කරන්නේ. ඒකෙම සැක පහළ වෙනවයි කියනකොට සැකයට වැඩිය මේ පශ්චාත්තාපයේ සාහිත කුලප්පු වෙන ගතිය ඒක තමයි මම හිතන මුග දෙනකොට විශේෂම තරුණ පිරිස වලට තියෙන්නේ භවනා කරනකොට කල්පනාවල් එනවා එකක් සැක අනිත් එක පශ්චාත්තාප අනිත් එක ඉදී ගැන කල්පනා කරලා ඉන්න දේවල් ඉතින් මේවා එකක්වත් ආත්මීය ලක්ෂණ නෙවෙයි හිතලා ගන්න දේවල් නෙවෙයි ස්වභාවයෙන් මතුවෙන දේවල්. මතුවෙනකොට අතීතානුභාවන චිත්තේ කියන අතීතයේ අරමුණු කරන හිත අනාගත පටිකංකණය කියලා ඉස්සරහසල දුක නැහිතත් දෙක වෙන් කරගන්න පුළුවන්. එතකොට හරි ලේසි හරියට සතුරා ළඟන දඬුවම් කරන්න. මේකෙදි කියනවා වයසක ඇත්තන්ට බොහෝ විට පහළ වෙන්නේ අතීතානුධාවන චිත්තේ වික්ෂෝපේ. තමන් කරපු ජීවිතයේ ඇති වෙච්ච අත්‍යන්තිකන් නිසා අනේ මම මේ මේ වැරදි කරපු නිසානේ මට මේ දේ වුනේ කියලා අතීතානුභාවණං චිත්තං විකෝපානුපදිතං සමාධිස්ස පරිපන්තෝ හිත නිතරම අතීතයේ ගත කරන්නේ පශ්චාත්තාප වෙනවා සමාධිමත් වෙන්නේ ජීවිතේ පටන් ගන්න තරුණයට සිද්ධ වෙන්නේ අනාගත පටිකංකණං චිත්තං විකම්පිතං සමාධිස්ස පරිපන්තෝ සම්මසිලායම අනාගත සල්සුම් හදනවා හිත වර්තමානයේ තැම්පත් වෙන්න දෙන්නෙම නැහැ ඉතින් මේ දෙක වෙන් කර ගන්න පුළුවන් නම් මේක ඇත්තටම වයසක අයට අනාගත දවසුන් එන්නේ නැහැ කියලා අදහසකුත් නැහැ. තරුණ අයට පශ්චාත්තාපේ නැහැ කියන අදහසකුත් නැහැ. වැඩියෙන් පහළ වෙන්නේ මේ දෙක. අන්නේ දෙක එක එක වෙන් කරලා හඳුර ගන්න පුළුවන් නම් ඒ මතු වෙන අයාලේ යන හිතවිලි තුලින් ධර්මතාවයක් මතු කර ගන්න පුළුවන්. ඒ හැම වෙලාවෙම බැඳිච්ච සාධක අතීතයේ කල්පනා කරන ඕනම කෙනෙකුට අනිවාර්යයෙන්ම පශ්චාත්තාපය තමයි එන්නේ. ඒක වෙනස් කරන්න පුළුවන් සත්‍යක් නෙමෙයි. ඒක අනාගතේ සැලසුම් කරන ඕනම කෙනෙකුට විකම්පිත ගතියක් ටිකස්මක් තමයි එන්නේ. ඉතින් මේ ධර්මතාවයල අතර තියෙන සම්බන්ධතාවය දැකීම අර නීවරණ කියන කෙලෙස් පැත්තට යනව වෙනුවට ධර්මතාව මතු කර ගැනීම හැකියාවක් වෙනවා. ඉන්නේ විදිහට ඒ එහෙම හිත දුවමින් අරමුණ අමතක කරපුවාම එන වෙහෙස කරගතිය වෙනුවට ඒ බව දැනගෙන යම් වෙලාවක අරමුණේ හිත පැවතුනා නම් සුඛේ මතුවේ. ඒක කවදාකවත් අපිට මේ අතීත අනුභවන හිත අනාගත ප්‍රතිකංකන හිත කියන දෙක මතුවේ නැතුව සුඛේ කියන චෛසිකේ වෙන් කරගන්න අමාරුයි මේ චෛසිකවල තියෙන වෙන වෙන ಗುಣ දැනගන්න අමාරුයි. ඒ ධර්මානුපස්සනාට ගියාට පස්සේ එක ප්‍රධාන ආකල්ප මේ වෙනසක් වෙනවා කෙලස් කියලා හෝ පින් අතේ කියලා වෙනසක් නැතුව හැම දෙයකම තියෙන ස්වභාවය වටහා ගැනීමට උත්සාහ කරන්න. මම හිතනවා මේක තමයි අමාරුම දේ. ඒ අතීතයට අනේක දකින්නකොටම පශ්චාත්තාප වෙනවා අපේ හිත. මම ඇති මරද්දා සිද්ධ වුණා. ඉනීවරණයක් කියලා පශ්චාත්තාප වෙච්ච ගමන් සමාධියට සතියට ඉඳ නැහැ. උද්දව ධර්මතා කියලා විතරක් කල්පනා කරන්න පටන් ගත්තා. අනාගතයට දුන අතීතයට දුන එක ධර්මතා හිතේ ඇති කියලා බැලුවොත් ඒක සුඛය වගේම චෛතසිකයක්. ඒ වගේම සැක උපදවන ගතිය සහ ඒ වෙනුවට විචාර බුද්ධිය කියන එක දෙකේ තියෙන වෙනස ගත්තොත් කිසිම වෙනසක් නැහැ. මේ දෙක වෙන්කොට හඳුනා ගන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒක යෝගාවචර ජීවිතයේ උත්කෘෂ්ඨම ඵලයක් කියලා කියන්න පුළුවන්. අර මේකේ තුන හරි වැරදි ભેදේ අයින් වෙනවා හිතේ. සාධාරණ අසාධාරණ කියන කතාව අයින් වෙනවා ධාර්මික අධාර්මික කියන්නේ අයින් වෙනවා අයින් වෙලා එකින් එක එකින් එක වෙන් කරලා හඳුනගන්න එකයි තියෙන්නේ මේ සබන් කියලා අපි අපේ ගන්න මේ රසායනික ද්‍රව්‍යයේ හොයාගන්න ඉස්සල්ලාම ප්‍රධාන වෙලා තියෙන ඔන්න ඔයගේ මූල ධර්මය. ඒ මොකද මේ තෙල් කුණු කියන જાතිය කුණෙන් කුණ බැඳිලා හිතේ නිකන් තට්ටුවක් බඳලා දානවා. බැඳලා පස්සේ කොච්චර පිස්සක් පිහලා ඇරෙන ගියත් යන්නේ නැහැ. සබන් වලින් කරන්නේ අර එක එක කුණු කෑල්ලක් අනිත් එකේ වෙන් කරන්න මැද සෙවල තට්ටුවක් ඇති කරනවා. ඒ සබන් ගාලා අතේ දැම්මට පස්සේ අර කුණු කුණට බැඳෙන ගතිය වෙන් වෙලා කුණු අංශු තනි වෙනවා. තනි වුණාට පස්සේ කුණු අංශු වල බලය ගන්නවා. කරනකොටම වතුර ආපු ගමන් එක එකන ගලවලා යනවා. කුණු අංශු එක එක අත්තල් බැඳගෙන හිටියොත් කවදාකවත් බෑ ගලවන්න. ඒක සමන් මුලින් කරන්නේ එක එක කඩන නිසා මේක කාමච්ඡන්ද එනකොට ඒක අනිත්‍යවත් එක්ක තියෙන බැඳීම් වලින් අයින් කරලා කාමච්ඡන්ද වෙන් කරලා අල්ල ගන්නවා මෙන්න මේ කාමච්ඡන්ද එනකොට ලකුණු මෙන්න පවතිනකොට යන්නේ මෙන්න යනකොට ලකුණු ඉතින් ව්‍යාපාද එනකොට ඒක වෙන් කරලා හඳුනා ගන්නවා මෙන්න මතු වෙනකොට ඇති මෙන්න පවතිනකොට ඇති මෙන්න යනකොට ඇති නිදිමත එනකොට ඒකත් වෙන් කරලා හඳුනා ගන්නවා මේක මෙහෙමයි පටන් ගන්න මෙහෙමයි පවතින මෙහෙමයි යන්නේ කියලා අතීතය ගැන හිතන හිතවිල්ල අනාගතය හිතන හිතවිල්ල වෙන් කරලා හඳුනගන්න. සැක හිතන හිතවිල්ල වෙන් කරනවා. මෙන්න මේ වෙන් කිරීමෙන්ම කදාකත් නැති විදියට ඉන්දිය ධර්ම තියුණු වෙන අතර මෙව වෙන් වෙන්න පටන් ගන්නවා. ඒක තමයි සත්‍යයේ බටේර ලෝකෙ වෙච්ච නිකන් උපමා කතාවක තියෙන්නේ. දරුවෝ තුන් දෙනෙක් සයිත කොල්ලෝ තුන් දෙනෙක් සයිත තාත්තා කෙනෙක් අවසාන වෙලාවේදී මට ඇඳේ ඉඳලා ඒ දරුවෝ තුන්දෙනා කතා කරලා කිව්වලු මගේ මේ බූදලිය උඹලා තුන්දෙනාට අයිති. හැබැයි මට එකක් අවශ්‍යයි. උඹලා තුන්දෙනා දිගටම එක සමගින් කටයුතු කරන්න ඕනේ. උඹලා තුන්දෙනා වෙන් වෙච්ච දවසේ මේ බූදලිය විනාශ වෙනවා. ඒක නිසා තුන්දෙනාට කිව්වලු ගිහිල්ලා කූර්මිකයක් කූර්මිකයක් කියන්නේ. ඊටොතු මිකයක්. ඊට පස්සේ ඉරුණු පිටි ඔක්කොම එකට බඳලා ඉලපතක් වගේ හරි ගැසලා තාත්තා කිව්වලු තුන් දෙනාටම කඩන්නයි කියලා. එක එකට ඔක්ක කඩන්න බෑ. දැන් තාත්තා කිව්ව එක එක වෙන් කළ දේවල් කඩන්නයි කියලා. සුතුස් කළා කඩලා දැම්මා. ඊට පස්සේ කළු මේ කූරු මිටි එකට කියන තාක්ක කඩන්න බෑ. මේ එක එක වෙන් කරුවට පස්සේ සුදුසු විදිහට කඩන්න පුළුවන්. ඒ නිසා නීවරණ පිළිබඳව ධම්මානුපස්සනාට ගියාට පස්සේ කරන්නේ එක එක නීවරණයක තියෙන විශේෂ ලක්ෂණ වශයෙන් එකින් එක එකින් කූර කූර වෙන් කරනවා. සරුවචනසේ සඳහන් කරන්නේ නලාගාරං කුංජරෝ කියලා. නලාගාරය කියලා කියන්නේ බටපතුරු වලින් බට කොටු වලින් හදපු ගයක්. නැත්නම් බටගාලක් කියලා ගන්න. ඒ බටගාල පෙනුම පෙනුමට ඇලියටත් වැඩිය විශාලයි. මොකද අලියා දන්නවනේ මේක ඇලියට තියෙන පුංචි බට කොටු වලින් කියලා එක එක අයින් කරන්න පටන් අරගත්තොත් අනිවාර්යෙන් බටගාල අලියට ලොකු දෙයක් නෙවෙයි. ඒ නිසා අපි හුබස් බයකින් බලන්න පටන් අරගත්තොත් නීවරණ රික්තම එක තැනක තියලා අපේ ශක්තිමදී අපිට ඕන කරනවා එක එක නියවරණයක් වෙන් කරලා වෙන් කරලා හඳුනාගෙන එකක් එකක් බටගාලකට වෙච්ච ඇතෙක් බටකොටු මිටියක් අයින් කරන්න බටකොටුවක් අයින් කරන්න වගේ ඉලබතක් කනට බැරි මනුස්සයා එක එක කූර කඩන්න වගේ කඩන්න පටන් අරගත්තොත් කාලය ටිකක් වෙලා ගියාට මේකේ හැප්පෙන්න දෙයක් නැහැ හැබැයි මේ මට්ටමට එනකොට මම අර දේශනාවේ මුලින්ම සඳහන් කරා වගේ අනිවාර්යයෙන්ම සීල මට්ටමේ මේ නීවරණ රාග දෝෂ මොහ දුරු කිරීමේ සදාචාරයක් තියෙනවා. ඒ වගේම සමාධි මට්ටමේ ටික වේලාවකට යටපත් කිරීමේ හැකියාව දැකලා තියෙනවා. අන්න එකකින් ඇතිවෙච්ච ගැම්ම තුල අදිෂ්ඨාන ශක්තිය තුල පෙරබැල්ම තුල තමයි අපිට නීවරණ කොටු කරන්න පුළුවන්. එක එක නීවරණයක් එනකොට ඒක වෙන්කොට හඳුනා ගැනීමට නම් ඒ නීවරණයට කැත හිතින් බලන්න නරකයි. මකා දැමීමේ අදහසෙන් බලන්න නරකයි ඒ නීවරණයේ තියෙන ස්වභාවික ලක්ෂණ දැක ගන්න ඕනේ හරියටම ආස්වාද ප්‍රසවාස කියන දෙකට හිත යොදා භාවනා කරන කෙනා ආස්වාසේ ප්‍රසවාසේ වෙන්කොට දැන ගැනීමට ගන්න ප්‍රයත්නයක් තියෙනවනේ ආනාපානය දිහා බලනවා නෙවෙයි ආස්වාසේ වෙන් වශයෙන් ඒකේ සීතල උණුසුම් ගති ප්‍රස්වාසයේ වෙන් කළ දැනගත්තොත් ඒක මේ සාමාන්‍ය පොදු බැලමට වැඩිය විනිවිද යමක් තියෙනවා. අනිත් වගේ මේ නීවරණ එක එකක් එක එකක් වෙන් කරලා ඒක පරිච්ඡේද කරනවා කියලා මේක පාලියෙන් සඳහන් කරන වෙන් කළ බැලුවට පස්සේ ඒව අතර තියෙන කල්ලි ගැහෙන ගතිය පොදුවේ පහර දෙන ගතිය නැතුව එක එකක් වෙන් කරුවාට පස්සේ අපේ තියෙන ගුණධර්ම ටික හොඳටම ප්‍රමාණවත් වෙනවා ඒ නීවරණ ගලවලා ගන්න. ඉතින් ඒක නිසා අර මෙතෙන් පටන් අරගන්න බෑ කාටවත්. මොකද හේතුව සීලක පිටලා සමාධියක් තියාන මේ සතියක් තියාගෙන ගිය කෙනාට විතරක් මේක තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා අපි එතෙන්ට එනකන් ප්‍රාණ සංඥාවේ තියෙන මකණේක. නමුත් විපස්සනා වශයෙන් ධම්මානුපස්සනා ගියාට පස්සේ පැමිණෙන පැමිණෙන හැම නීවරණයකටම අනිත්‍යවත් එක්ක කලවම් වෙන්න දෙන්නේ නැතුව අනිත්‍යවත් එක්ක වෙන් මේ මේ අත්තල් බඳ ගන්න දෙන්නේ නැතුව එක එක එක එක වෙන් කරන්න පටන් අරගත්තොත් අපිට ඒ නීවරණ දැනගත්ත පමණින් ඒ මේ නීවරණේ අනිත්‍යකින් වෙන්වීම දැනගත්ත පමණින් ඒකේ බලපෙජන. ඒ බලබැඳීම තුළින් තමයි අපේ අදිෂ්ඨාන ශක්තිය වැඩෙන්නේ සතිය තවත් ප්‍රකට වෙන්නේ මේ වගේම විෂම විවිධ තත්ත්වයන් අතරදී සමාධිය ඒකාග්‍රතාවය ඇති කිරීමේ ශක්තිය ඇති වෙයි. ඉතින් මේ නීවරණ යටපත් කිරීමේ වැඩපිළිවෙල පරියන්කේදීද සිද්ධ වෙන්නේ සක්මනේදීද සිද්ධ වෙන්නේ එදිනදා වැඩවලදීද සිද්ධ වෙන්නේ කියන එකට ආරයක් නැහැ. ඕන තැනකදී එන්න පුළුවන්. ඉස්ලාම අපි සමාන පරියන්කේ තමයි මේ රාග හිතවිලි, ද්වේෂ හිතවිලි අඳුනගන්නේ. නමුත් අපිට බාධා වෙනවා වැඩියෙන් සක්මන් කරනකොට. අන්න එන හැම බාධාවකම නීවරණ දක්නාසුළු වලන්න පටන් අරගත්තොත් පරියංක පහනට වැඩිය විචිත්‍රයි සක්මන් භාවනාව. මොකද අවාසන මේ අවාසියදී හිටින්නේ පරියංකයට වැඩිය සක්මනේදී සතිය ටිකක් අඩුයි. සමාධිය ටිකක් අඩුයි. ඊට ටික ගොඩාක් විචිත්‍රයි ඉදිනදා කටයුතු වල. අපි වැඩ කරන පරිසරයෙන් අපිට අනන්ත නුරුස්නා දේවල් පහළ වෙනවා. ප්‍රිය උපදන දේවල් පහළ වෙනවා. නිදිමත කරන දේවල් පහළ වෙනවා. සැක උපදවන දේවල් පහළ වෙනවා. අතීත අනාගතයේ දුවන හිතවිලි පහළ කරනවා. මේ පහළ වෙන හැම වෙලාවෙදීම ඒක ලාභයක් වශයෙන් කරගෙන මේක මට මේ භාවනාව දියුණු කරගන්න, තීන සතිය දියුණු කරගන්න හම්බෙච්ච ලාභයක් වශයෙන් කල්පනා කරන වැඩ කරන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරයට අන්තිමේ සිද්ධ වෙනව අහන්න කොයි කරදරේ තියෙද්දිද මට භාවනා කරන්න බැරි කවුරු මොන විදියෙන් නීවරණ ඇති කරත් මම සූදානම්ෙන් ඉන්නවනම් මට කොච්චරක් මගේ හිත බෙරලා තියාගන්න පුළුවන්ද කියලා. එක දවසක් ඒ ਸਰවචනන්සේ එක බණ මතක් කරන්න කියලා සඳහන් කළා කියනවා ඒ කැටකුරුළු පැටියෙක් කියන බොහොම දුර්වල කුරුළු පැටියෙක් දා උන්ගේ ඌට අම්මයි තාත්තයි කියලා තිබුණා අපි නැති වෙලාවේ හාපු ඉඩමේ ඒ කියන්නේ පස් පෙරලා තියෙන ඉඩමේ මේ ශේත්‍රයේ උඩට එන්න එපා කැට ඇස්සේ ඕන තරම් පණු අවුලන කාපම් උඩට එන්න එපයි කියලා. මේක හිතවලු ඉතින් අවුවත් අපින්ටත් එක්ක හොඳයි කියලා උඩට වෙලා මෝ රජා වගේ ඉන්නකොට පියාගොස්සෙක් ඇවිල්ලා ගහගෙන ගියා. ගහනකොට මේ කුරුළු බැටියා කියනලු මගේම දෝෂි. මගේ මට මෙහෙම වෙලා මදි. මගේම දෝෂි. මගේම දෝෂි කියලා. යන ගමන් පියාකුසල තෝ කවුද යකොත් ඔගේ දෝෂ කියන්නේ තොට වැඩි මම කොහොමදත් ලෝකෙ මම තෝ කොහොමදත් මරනවා කියන්නේ. ඒක කරන්නේ නැහැ ඔබතුමා හරි මගේ දෝෂේ මට අම්මා තාත්තා කිව්වා උඹේ නියම තැන හිටියානම් බහුවෙන්නේ නැහැ කියලා. නමුත් මගේ මොඩකමට මම මතුනේ ඒ නිසා මේක මගේම දෝෂය. ඊට පස්සේ කිව්වලු පියාකුසල තෝ හිතනවා එනන් තෝගේ තැන හිටියොත් මට තෝ අල්ලන්න බැරි වෙයි කියලා. දැන් ඒක 100 100 සාර්ථකයි. ආ එහෙනම් කියලා තැලගන්න. බෙහෙලන් ගිහිල්ලා බේරියන් කියලා. ඉතින් එතකොට මේ කුරුළු වැටිය ගිහිල්ලා ආයසරයක් හම්බෙච්ච අවස්ථාවේදී කැට ඇස්සේ කැට උඩයි කකක් ඉන්නකොට ඌට තේරනාලු කැටේ උඩ ඉන්නකොට එක පාරටම ආයසරයක් පියාකුස ගන්න. ගහනකොටම කැටේ අරට ගියා. පස් කැටේ අර. පියාකුසයිලාව ගලේ වැදිලා පස් කැටේ වැදිලා පපු පෙළ මැරලා ගියා. ඒකයි තමයි අපි දන්නවනම් මෙන්න මේ දුර්වලතාවයට මට ඉන්නයි මම මෙහා දන්නේ කාමයට. මෙන්න මේ දුර්වලතාවය කියන ද්වේෂයට මේ නින්දට මේ සැකයට මේ මේ පශ්චාත්තාපයට කියලා දැනගෙන ඉන්නවනම් ඒ නීවරණට ඇවිලවට පහර දෙන්න තියෙන අඩු වෙනවා. අපි ඒක නොදැන ඒකට පොහොර දැම්මොත් තමයි අපි හරියට ඉදිකට මේ මහාන මැස්මේ උඩින් නූල එනකොට යටින් නූලෙන් කොක්ක වැදුනොත් තමයි මැස්ම වදින්නේ. උඩින් කොක්ක එනකොට එනකොට එනකොට යටින් කොක්ක වැදි වැදි ගියොත් දිගටම මැස්ස වැහෙනවා. අපි දන්නවනම් මෙන්න මෙතෙන් යනකොට මට සාමාන්‍ය රාගෙ මතුවෙනවා. මේ වැඩි වෙනකොට මට ද්වේෂෙ මතුවෙනවා. මෙතෙන් යනකොට මට නිදිමත මතුවෙනවා. මේකට යනකොට මට පශ්චාත්තාප අතීත ඒව එනවා. මෙතෙන් යන සැකමත් වෙනවා කියලා අන්න එතෙන්ට යන්න ඕනේ. සතිය කියන ආඩම්බර අරමුණ අතට තියාගෙන කොඩිය අතේ තියාගෙන. එතකොට ඒක එනකොටම අපිට පුළුවන් දැනගන්න සූදානම්ව ගියොත් සූදානම් නැතුව ගියාට වැඩිය ලොකු වෙනසක් යුක්ත එක බලන්න පුළුවන්. ඒකට මොන දෙන්න පුළුවන්? ඒකේ ස්වභාව ලක්ෂණ. එන්නකොට හානි කරනකොට යනකොට ලකුණු දකින්න පුළුවන්. අන්නේම කරලා ඒකට ඉදිරිපත් වෙලාම තමයි අපි පන්නරේ හයි කරගන්න. අපි පැතිරෙන ස්වයින් ෆ්ලූ හරි කමන්නේ මොකක් හරි ලක් පැතිරෙන තැනකට ඒකට අදාළ ප්‍රතිශක්තිය අරගෙන ප්‍රතිදේය ඇඟට විදගෙන වැක්සින් එක කරගෙන ගියොත් අපි යන්නේම විශ්වාසකින් විස බීජ තිබුණාට අපිට වදින්නේ නැහැ කියලා. විස බීජ නොයනව නෙවෙයි. එතකොට ඇතුළු ප්‍රතිදීහය තියෙනවා. ඒ නිසා අපිට මුණ දෙන්න පුළුවන්. ඒකේ භාවනා කරන කෙනා මුලදි මුලදී භාවනා මධ්‍යස්ථාන හොයන යනවා. නිස්සද්දයෙන් හොයනවා. අනික් අයටත් කියන හද්ද කරන්න එපයි කියලා. එහෙම කරලා කරලා ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් සතිය වැඩෙනකොට හැමදාම ඒ වගේ අන්තිම ප්‍රශස්ත තත්ත්ව හොයාගෙන එහිම läගේ ඉන්න නරකයි. මතුවෙන බාධාවලුදි ටික ටික ටික ටික මේ සතිය යොදවලා මේ සමාධිය යොදවලා ඒ සතිය කැඩෙන්න ඇරලා. ඒ නීවර ධර්ම මගක් එන්න ඇරලා. මට කොච්චරක් මේකට මුහුණ දෙන්න පුළුවන්ද වෙන විදිහට කියනවා ප්‍රතික්‍රියා නොකර ඉන්න පුළුවන්ද කියලා බැලීමේ අර Tamange තියෙන සතිය සමාධිය සහ අටලෝක ධර්මයට කම්පා නොවීම ක්‍රමයෙන් ක්‍රමයෙන් වැඩෙනවා. අනේ වැඩන පස්සේ උප්පරීමේ ප්‍රති පරීක්ෂා කරන තැන තමයි එදිනදා කටයුතු. එදිනදා කටයුතු වලට ගියාම අපට අසීමිත බාධා එනවා. හිතා ගන්න බැරි මට්ටමේ වෙනවා. අන්නේ සෑම දෙයක්ම හිතාගෙන යන්න මේ පෙර අපේ හේතුඵල කර්මයකටයි මේක එන්නේ. ඒ නිසා මේක කවදාකවත් මූණ නොදී අපිට කවදාකවත් මේක ඇඟිලා ජීවත් වෙන්න බෑ. ඒ නිසා එන හැම දෙයක්ම කිසිම බාධාකින් තොරව එන්න දෙන්න මට ප්‍රතික්‍රියා නොකර සිටීමට තියෙන Tamanගෙම හැකියාවල් පාවිච්චි කරන්න පටන් අරගත්තොත් අපි හරියට වැස්සක් වෙලා රේකෝට්ටයක් දාගෙන යනවා වගේ. ලෙඩ රෝග තියෙන තැනට වැක්සින් එකක් කරන් ගියා වගේ කවුරු කොහොම අපිව ආසාදනය කරන්න හැදුවත් යම් ප්‍රමාණයකට අරසවීමේ ශක්තිය අපේ තුලටම ආපු දවසේ තමයි අපිට ධර්මේ වැටෙන්නේ. අපි එක්කන් දෙයියෝ යදිනවා නම් බුදුන්ට කියනවා නම් මේ ශාප කරනවා නම් යදිනවනම් ඒ තාකල් වෙන්නේ අපේ මානසිකත්වයේ අදිෂ්ඨාන ශක්තිය ඉන්ද්‍රිය ධර්ම මොට වෙන එක විතරයි. මැලවෙන එක විතරයි. කබර වැටෙන එක විතරයි. දුර්වල වෙන එක විතරයි. ඒ නිසා සතිය සමාධිය පරියන්කේදී හොඳට පුරුදු කරලා ටික ටික ටික ටික එන ඒ නීවර ධර්මවල පුහුණු කරලා සක්මන් කරන වෙලාවේදී ඊට වැඩි ප්‍රකටව ප්‍රබල වෙනකොට පුළුවන් තරම් මේක මම මේ මට්ටමට මගේ සති සමාධි දියුණු කරන්න ඕනේ ප්‍රතික්‍රියා නොකර ඉඳගෙන ගන්න ඕනේ කියලා එදිනදා ජීවිතයේදීත් වෙන සෑම දෙයකටම කවම කවදාකවත් නොවිය යුතු දෙයක් මේ ලෝකෙ සිද්ධ වෙන්නේ නැහැ. මේ ලෝකෙ සිද්ධ වෙන්නේ වෙන්න ඕනේ දෙයක්. මේ දේ මට වෙන්න එපා කියලා යම් කිසි කෙනෙක් හිතනවා නම් ඒකෙන් අදහස් කරන්නේ එතුමා හෝ එතුමිය තමන්ගේ හිත දුර්වල කර ගැනීමක් පමණයි. මේ වෙන දෙයක කවදා හරි මම 100%ක් මොන දෙන්න ඕනෑ කියලා හිතුවොත් එnde එnde එnde වීරයන් වඳින බුද්ධලයක් නෙවෙයි වීරයෙක් බවට පත් අපිට හරියට බැලකමක් තමයි අපි වීරයන් වන්දනා කරන්නේ. වීරයන් වන්දනා කරන්න කරන්න අපි දුර්වල වෙනවා. අපි කවදා හරි අදිස්ථාන කරන්න ඕනේ වීරයන් වෙන්න. වීරයන් වෙන්න නම් කරන්න තියෙන එකම දේ සතුටට මුහුණ දෙන්න. සතුටට මුහුණ දෙනවා කියලා කියන්නේ ප්‍රතික්‍රියාවක් නෙවෙයි කියලා අවධාරණය කරනවා. දුවට ඒකට මුහුණ දෙන්න පටන් අරගත්තට පස්සේ අපේ වරින් වර පොඩි පොඩි තුවාල සිද්ධ වෙනවා. පසුබෑම් සිද්ධ වෙනවා. සිද්ධ වුණාට මොකද ඇතුලෙන් එන ශක්තිය ස්වයං සිද්ධ ශක්තියක් එන්නේ. කිසිසේත්ම වෙන කෙනෙක් තුල නෙවෙයි වෙන තැනකින් නෙවෙයි එන්නේ එතන. ඒකට කියනවා ස්ථානෝචිත ප්‍රඥාව කියලා. තන්වැසි නෝන කියලා කියනවා. නැත්තම් appropriate technology කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ මේක කොච්චරක් අපට දෙන්න උනන්දු කරාද කියලා කියනවා නම් උන්වහන්සේ කොටින්ම අධ්‍ය හොදාගත්තා උඹලා වෙනුවෙන් මට කරන්න දෙයක් නැහැ කියලා. කරන දේ නම් ওই දන්නා දේ දැඩි කර ගැනීමෙන් නිතරම අපිට හම් වෙන මේ බාධා වලට ප්‍රතික්‍රියා නොකරන්නේ මූණ දීමෙන් අපිට හිතා ගන්න පුළුවන් ගුරුවරයෙක් නැතුව භාවනා ක්‍රමයක් නැතුව භාවනා මධ්‍යස්ථාන නැතුව කාණ්ඩ බොන්න මොනවත් නැතුව සිද්ධාර්ථ ගෞතමතුමා ඒ තටස් රකින්න කාලේ කොහොම මෙවට මොන දෙන්න ඇද්ද කියලා. දැන් අපිට භාවනා මධ්‍යස්ථාන තියෙනවා. දාහන දෙන්න කට්ටිය ඉන්නවා. උපදෙස් දෙන්න කට්ටිය ඉන්නවා. කමඨාන් සුද්ධ කරන්න කට්ටිය ඉන්නවා. ඉතින් අපි නිකන් හරියට පින්න පුහුල් ගෙඩිය වගේ අවුවට පින්නට හැදෙන්නේ නැතුව ඉතින් හිතනවා මේක මේ කොන්තරත් ක්‍රමයටම නිවන් දකින්න පුළුවන් කියලා. හැම දෙයකම පැත්තරේ කොන්තරත් ගන්න. අපිට දුකක් එනකම් පත්‍රකාරය බලන ඉන්න එකකින් කීයක් හරි හම්බ කරගන්න. මොකාටවත් බෑ සත්‍ය අවබෝධ කරගන්න. අවබෝධ කරලා දෙන්නේ. මේ ඔක්කොගෙම අපි කරන්න හදන්නේ අපි අපේ තියෙන පොළඳ කතිය, අපේ තියෙන පසුබාහන ගතිය දියුණු කරන එක. බුදුරජාණන් වහන්සේ මේකට එකවර අපි විරුද්ධ කරන්නේ නැහැ. උනාද කියනවා පරිඥාන්කේ ඉඳගෙන ටික ටික පුරුදු කරලා සක්මනට ගිහිල්ලා ටිකක් තව ඒක දැඩි කරලා එන ඕනම දෙයකට මුහුණ දෙන්න පුළුවන් ශක්තිය ගත්ත දවසේ වැඩියෙන්ම සතුටින් බුදුහාමුදුරුවෝ. ඒක නිසා ඔය ජීවක ජීවක වෙදතුමා යනකොට දිසාපාමෝ කාචරේ ගාවට හැංගීමක් තිබුණේ නෑ වෙද කෙනෙක් වෙන අදහසක්. ඊට පස්සේ උගන්වනකොට එයා තේරුම් අරගත්ත පාවට්ටලයි පංචාංගේ තියෙන ගුණ. රණවරාග හිමින පංචාංගික ගුණ ඉතින් එක එක එක එක ඉගෙනගෙන ඒ එක එකක වෙන් වෙන් තියෙන ගුණ හිතේ හදාගත්තා. පවට කුලේ තියෙන ගුණේ පොත්තේ නැහැ. පොත්තේ තියෙන ගුණේ මලේ නැහැ. මලේ තියෙන ගුණේ මුලේ නැහැ. මේ හැම එකකම වෙන් වෙන් ගුණ තියෙනවා. ඒ වගේම රණවරාග කුලේ පවට කුලේ ගුණ සමාන නැහැ. මේ හොයාන හොයාන හොයාන අන්තිමට ගියාට පස්සේ ගුරුවරයා මෙයාට යම් ප්‍රමාණයකට මේ ශක්තිය මේ ගැන්නීල්ල එකින් එක වෙන ಗುಣ පෙන්ලා දුන්නද කියනවනම් මෙයාට අන්තිමට PhD dissertation එකට එහෙම නැත්නම් research එකට දුන්නේ මොකද්ද කැලීට කියලා බලන්නේ කොහොම බෙහෙතට ගන්න බැරි જાතියක් තියෙනවා කියලා. ඉස්ලාම අපි බලන්නේ බෙහෙත් පෙළ අඳුරන්න ගන්නෑ කියලා කොහොමද බෙහෙත් කියලා අඳුර අන්තිමට අහන්න වෙන්නේ කොහොමද බෙහෙත් නොවෙන්නේ කියලා. අන්තිමට දවස් 7ක් මුළු කැලේ ඇවිදලා ඇවිල්ලා හිස්සකින් ගෙදර ඇවිල්ලා තිනවා දිසාපාමක් වලට ආචාර්යගාට දවස් 7ක් උදේ හවස කැලේ ඇවිද්දා එකම ගහක්වත් නැහැ බෙහෙතට නොගන්න. එනිසා හොඳට භාවනා කරලා පස්සේ හමන හුණගත් කමටහනක් වෙනවා. පත් වෙන ගින්නත් කමටහනක් වෙනවා. ගලන ගඟත් කමටහනක් වෙනවා. පොළවත් කමටහනක් වෙනවා. ඕන කෙනෙක් අපිට බාධා කරපුවාම ඒක තුළින් ධර්මයේ මතු කර ගැනීමේ ශක්තිය අපිට තුල මතුවේ. මතුනාට පස්සේ හිතනවා මේ ලෝකෙට අපි ආවේ මේ ලෝකයේ තියෙන දේවල් විඳලා කාමරප විඳලා ලෝකෙට කාමරාජිනීගේ කාමරාජධානිය බැල මෙහෙකම් කරන්න නෙවෙයි මේක විනිවිද දැකලා මේ වගේ කාමයේ ඇති වෙන හැටි ඒකාග්‍රතාවය මේකට පාවිච්චි කරන හැටි මේකට ද්වේෂය ඇති වෙන හැටිත් මේ තුලින් ප්‍රීතිය ඇති කරන හැටිත් මේකට බුබ්බඩ වෙලා නිදාගෙන වැටෙන හැටිත් මේකෙන් සම්පූර්ණ විතක්කයට හිත යොදන හැටි ඒ වගේ මේකේ මේ අතීත නාගත හිතවිලි හිතලා හිත දෙගිරි දහරු කරගන්න හැටි මේ තුලින් සුඛය ඇති කරන හැටි. ඒ වගේම සැකය හිතලා මේ ලෝකේ අපි පරදින හැටි මේ තුලින් ධම්මවිචේ සම්බොච්චංගය ඇති කරන හැටි නැත්නම් ධම්මවිචේ ඇති කරන හැටි කියන මේ ඕනම දෙයකටපත් කරන ගතිය Tamange පුහුණු මට්ටම මත හිතේ දියුණු මට්ටම මත තියෙන දෙයක් කිසක්කා පොළොවට බෑ අපිට කෙලෙස් ඇති කරන්න. ගින්නට බෑ අපිට කෙලෙස් ඇති කරන්න. ජලයට බෑ අපිට ගින්නන් කෙලෙස් ඇතිකරන්න. ඒ නිසා මේ හතර මහ භූතය මොනව කරන්නද කියලා අහන බුදුරජාණන් වහන්සේ. නුපුදු මනසට මේ සෑම දෙයකම කෙලෙස් ඇති වෙනවා. අපි පටන් ගත්තේ එතනින් තමයි. නමුත් අපි යම් කිසි තැනක ඉන්නවනම් දැන් 10ක්, 15ක් මෙන්න මේ මේ தත්ත්වෙදී අපිට කෙලෙස් ඇති නොකරගෙන ඉන්න පුළුවන් කියන එක අපි උත්සාහ කරන්න ඕනේ. ඒක 20 30 40 වශයෙන් විවිධ විෂම තත්ත්වයන් යටතේදී මේ කෙලෙස් ඇති නොකර ගන්නා தත්ත්වේ ටික ටික ටික ටික ටික ටික දවසේ ඉහළ දාන. එනිසා අපේ ලොකු සංහිත කියන්නේ කියනකොට මේ විසම ලෝකේ සමහිත ඇති කරන එක තමයි යෝගාවචරය ගතිය. ලෝකේ සම කරන එක නෙවෙයි. ඒක කවදාකවත් කරන්න බෑ. මේ ලෝකේ සදාචාර කරන්න හෝ එහෙනම් මේ ලෝකේ කාමයට ඇදෙන එක නතර කරන්න ඕ ඒක අපිට බුදුහාමුදුරන්ටත් බෑ ඉතින් අපි කරන්න බැරි වැඩ කරන්න හදනවා මේ ලෝකය හදන්න හදනවා ලෝකේ සදාචාර කරන්න හදනවා අහල පහල ඉන්න කට්ටිය සදාචාර කරන්න හදනවා ඒකෙන් වෙන්නේ මොකද්ද අපේ හිතේ වැඩේ අයාල යන්නේ ඒ නිසා අපි දැනට තියෙනවා නම් 10ක 15ක හරි කමන්නේ 20ක 30ක හරි කමන්නේ කෙලෙස් නැති තත්ත්වයක් අපි හිතා ගන්න එක වටිනා ප්‍රශස්ත මූලාරම්භයක් තියෙනවා මේකේ අවධානය උඩ කියන්න තියෙන මොකද්ද මෙන්න මේ ශක්තිය අපි ළඟ තියෙන මේ යම් නොසලෙන ශක්තියක් යම් ප්‍රතික්‍රියා නොකරන ශක්තියක් යම් සති ශක්තියක් තියෙනවා. ඒක දියුණු කරන්නේ අකමැති වුණත් කරන දෙයක් නෑ කරදර වලින් පමණයි. හැම බාධාවකම තියෙනවා අපිට බුද්ධ බණ. හැම බාධාවකම තියෙනවා අපිට සාධකයක්. සැප ලැබෙන්න ලැබෙන්න අපිට පටු වෙනවා දුක ලැබෙන්න ලැබෙන්න අපේ හිත කියුම් වෙනවා. බුබ්බඩ කම්මැලියා කවදාකවත් කැමති නැහැ ඒ තර පින්න පූල් ගෙඩිය අහලා තිබ්බා වගේ ඔක්කොම ලෝකයෙන් අපිට සැප ලැබෙනකම් බලائیں. බුදුරජාණන් වහන්සේ ශක්ති රජකමක් අතහැරලා එළියට බැස්සේ මොනවක් අතරන්නේ නෑ. ගිහි කාලේ බුදු වුණාට පස්සෙත් නෑ. උන්වහන්සේට ඕන සැපක් කියලා දෙනවා. කිසිම සැපකට ගියේ නෑ. සැප සොයාගෙන යෑම කියලා කියන්නේම බුබ්බඩකම. තියෙන සැප විඳින එක කිසි ප්‍රශ්නයක් නෑ. ඒක පෙර කල පිටට ලැබේ. නමුත් සැප අපේක්ෂා කරනවා කියලා කියන්නේ එන්නත් ඉස්තර වෙලා බය වෙන එක. ඒ නිසා අපි විපස්සනා කරගෙන යනකොට එන ඕන දෙයකට මුහුණ දෙමි ශක්තිය තමයි වැඩි. ඒ නිසා ඒකේ කැපිපේන අභියෝගය තමයි මේ නීවර ධර්ම මොකද ඒක කොහොම හුදු හිතවිලි. කාමචන්දේ කියලා කියන හුදු හිතවිල්ලක්. ව්‍යාපාදේ කියන්නේ කියන හුදු හිතවිල්ලක්. නිදිමත කියලා කියන්නේ හිතවිල්ලක්. අතීතේ හිතනවා අනාගතේ හිතනවා කියන්නේ හිතවිල්ලක්. සැක කියන්නේ හිතවිල්ල. ඒකට මේ සූදානම් ශරීරේ යනවනම් ඒක නිකන් බලාකුලක් කරා ආශයන්තරවක් යනවා වගේ හැප්පෙන්න දෙයක් නෑ. බය වුණොත් මේ කුලක් මහ කන්දක් වගේ පේන්න පටන් ගන්නවා. නිසා භාවනා කරගෙන කරගෙන කරගෙන යනකොට අපේ ප්‍රතිශක්ති වැඩෙනකොට ඉවසීමේ ශක්තිය වැඩෙනකොට අස්ලෝක ධර්ම කම්පාවන් අතර වෙනකොට මේ නීවරණ ධර්ම නිකන් සමන් තෙල්කුණු තියෙන අතකට සමන් ටිකක් ගාලා හොදලා අතු පිරිසුදු කරන්න වගේ අතහරින්න පුළුවන්. ඒ නිසා නීවරණ එනකොට දුවන්න පුරුදු වෙන්න නරකයි. යම් වෙලාවකට ඒ නීවරණ දිහා බලලා ඒකේ මුලැමැදාක දැක ගන්න පටන් අරගත්තොත් ඒක අනිවාර්යයෙන්ම නීවරණය දුර්වල කරලා හිතේ කුසල ශක්තිය එහෙම නැත්නම් මේ විපස්සනා ශක්තිය සති ශක්තිය වඩනවා. ඒක නිසා යෝගාවචරය ඉස්සරහට වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න අර මූලාරම්භයේදී බලාපොරොත්තු වෙච්ච භාවනා මධ්‍යස්ථාන හොයන්නේ නැහැ. මූලාරම්භයේදී බලාපොරොත්තු නිස්සද්දතාවයෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මූලාරම්භේ බලාපොරොත්තු වෙච්ච විදිහට ගුරුවරයෙක්ගේ අනිවාර්යම අවශ්‍යතාවය ඕන කරන්නේ නැහැ. එනේන දෙයට මුණ පටන් ගන්නට දෙන්න පටන් ගන්නට පස්සේ තමයි යෝගාවචර සබ්‍රහ්මචාරී කියන නම් වලට ගැලපෙන්න පටන් ගන්න. ඒ නිසා අපි කුඹුරු ගොවිතැන් කරනකොට ඒ ඇට තවාන් දානකොට ඒකට සම්පූර්ණ ආරක්ෂාකාරී තත්ත්වයක් දෙනවා අන්ධකාරය කියලා වතුර දීලා වහලා තමයි පැට තවාන් කරන්නේ. ඊට පස්සේ තවාන් කරලා කුඹුරේ හදනකොට අර්ජුනි ටිකක් ගොරෝසු තත්ත්වල හදනවා. ඊට පස්සේ ඒක ගලවල ඉවරලා ප්‍රධාන කුඹුරේ හදනකොට සම්පූර්ණ අවුවට වැස්සට විවෘත කරලා එතන තමයි ගහ වැඩෙන්නේ. තවාන තුල කවදාකවත් තවානේ ආරම්භයේ මිස වර්ධනයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා භාවනා කරන කෙනා හැමදාම අම්මගේ තනින්ම කිරි බිබින්න හම්බ වෙන්නේ හම්බ කරගෙන කන්නේ. ඒකට හැමෙන ප්‍රධානම බාධාව තමයි මේ නීවරණයන් අපිට විලිස්සාගෙන එළියට එනවා. කාමච්ඡන්දය ඇති කරනවා, ද්වේෂය ඇති කරනවා, නිජමත ඇති කරනවා, හිතේ මේ දුවනවා, සැකපොදුනවා. අනික පොඩ පොඩ පොඩ පොඩ ඉන එකට අදාළ ප්‍රමාණයට ප්‍රතික්‍රියා නොකර මුණ දීමේ ශක්තියට ඇති වෙනකොට මුළු විශ්වයේම විශ්වවිද්‍යාලයක් වගේ හැම තැනම අපිට පාඩම් පන්තියක් තියෙනවා. ඒ පාඩම් පන්ති බෞද්ධ ආගම තුළින් විතරක්ම නෙවෙයි යන්නේ. මව් භූමිය තුළින් විතරක්ම නෙවෙයි යන්නේ. ඕන තැනකින් ගන්නවා. අන්න එදාට තමයි අපි මනුස්ස හිතේ මේ මනුස්ස මනසේ මනුස්ස මොලේ උපරිම ශක්ති ක්‍රියාත්මක කරලා ඒන හැල හැපිලි වලින් ඒන ඒවට කියන්නේ අෂ්ටලෝක ධර්ම කියලා කම්පා නොවි විසම ලෝකයේ සමහිත පවත් ගන්න පුළුවන්. ඉතින් සාමේ උරග සූත්‍රයේ මුලින් ලාකට බලනකොට මේ එක එක ධර්මයක් එකේ පුදුමාකාර තාලයකට පුරුදු කරලා ඒ අවසානයේට මේ ලෝකේ ඕනම කෙනෙක් වැටෙනවා. මේ නීවරණ පහට ආරක්ෂාවක් එහෙම නැත්නම් ප්‍රතිශක්තියක් ඇති කරාට පස්සේ ඒ පුද්ගලයාට ලෝකෙටම සාධාරණකමක් ඇති වෙනවා. හතර ඊෂ්ටුවටම සමාන ගුණයක් ඇති වෙනවා. හතර මහා ධාතුන්ටම සමාන ගුණයක් ඇති වෙනවා. කෙලෙස් වලටයි කුසල් වලට සමාන හිතක් ඇති වෙනවා. අසාධාරණටයි සාධාරණට සමාන හිතක් ඇති වෙනවා. කොතන හිටියත් මොනවා කෙරුවක්වත් තාදී ගුණය කියලා කියන්නේ ඒකට කියන එහෙව් ගතිය කියලා. අන්නේ මේ එහෙව් ගතිය තමයි අවසාන වෙන්නේ. එහෙම නැත්නම් මේ භාවනා කළ සැප දෙනවා කියන කතාව අර පොඩි ළමයි දුරතල් කරන කතාව. දුක දරා සිටීමේ ශක්තියක් ඇති කර ගැනීම තමයි මේ භාවනාදි කරන්නේ. ඒ තාදී ගුණය නම් වූ එහෙව් ගුණය කොයි එකටත් නොසලී වෙන ගුණය තමයි විපස්සනා අවසාන. අනේකෙදි මේ නීවරණ හොඳ කැපිපේන බාධාවක් හෝ සාධකයක් සලස් කරනවා. ඒ නිසා අපිට අපි භාවනා කොච්චර දියුණුද කියන ප්‍රශ්නේ. තම තමන්ට දැනගන්න ඕන මේ එක එක නීවරණ කුප්පණ්ඩ මුළු ලෝකෙම බලන ඉඳද්දී ඒ කුප්පණ ඒ අවශ්‍යන නීවරණ තියේදී තමන් තමන්ගේ ගුණ චරිතය වට ගන්න නැතුව තමන්ගේ කොඳුයට පෙළ කඩා ගන්න නැතුව ඉදිරියට යන්න පුළුවන් ශක්තිය හැංගිලා නෙවෙයි තත්ත්වයට මුණ දීලා අන්න ඒ තුලින් අපිට බලා ගන්න පුළුවන් වෙනවා දවසින් දවස දවසින් දවස අපි ඉදිරියට යනවද පස්සට යනවද කියලා. ඉතින් ඒක මම හිතන්නේ මේ වගේ පිරිසක් බැලුවොත් මේ පෙන්වන්න හදන දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් අපිට සතුට වෙන්න පුළුවන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ඒ බාධක කරදර ටිකක් තියෙද්දි සතිය පැවැත්වීමේ සමාධිය පැවැත්වීමේ දක්ෂකම තියෙනවා නම් ඒකම තමන්ගේ තියෙන ගුණෙම පිළිහිට කරන මේක තව දුරටත් දියුණු පවණු කර ගැනීම තමයි අපිට උදව් වෙන්නේ. එන්නේ එන්නේ එතකොට අපි ගුරුවරයාගෙන් නිදහස් වෙනවා, ධර්මයෙන් අයින් වෙනවා. අයින් වෙනවා කියලා කියන ධර්මෙ තිබුණත් එක නැතත් එක අපි දන්නව කරන්න ඕනේදී කෙලස් තිබුණත් පින් තිබුණත් අපිට බාධාවක් නැහැ. එතකොට තමයි මේකට විමුක්තිය කියලා කියන්නේ. කිසියම් තත්යකට යටත් නැති ඕනම තත්යකට වැඩ කරන්න පුළුවන් තත්යකට එන්න ඕනේ. එදාට තමයි අපිට පරිණිරවාණය වෙන්නේ ඉතලා මැරෙන්නේ ඉස්සෙල්ලා මෙලොවම මේ ජීවිතේම මේ මුළු ලෝකෙම කුණු වෙලා මේ විදිහට මේ කාම භෝගින් ගත කරාට අපේ හිත නිලුම් පටක් උඩ වෙච්ච වතුර කඳුලක් වගේ නිලුම උඩ තිබ්බට පත උඩ තිබුණට නොතැවරි. ඒකම තමයි තියෙන්නේ. නිට්ටවරි ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒ නිසා බුදුහාමරගේ ධර්මයේ පෙන්වන්නේ නිලුමක් වගේ. නෙළුමේ උඩ කොන ලෝකේ තියෙන අන්තිම පිවිතුරුකම් පේනවා. යට කොන මඩ ජොහරුව. කදාකත් නෙළුමට මඩ නැතුව ජීවත් වෙන්න බෑ. මඩෙන් තමයි සාරේ ගන්නෙ. මේ ලෝකේ තියෙන මේ විසම කුණු කෙල වලින් තමයි සාරේ ගන්න. හැන්න උඩට ආවට පස්සේ වතුරේ නොතර වෙන්නේ. වතුරේ නොගැලෙන්නේ. පැත්තකටපත් වුණාට පස්සේ මේ සම්පූර්ණ අන්ත දෙක මැද පුදුමාකාර සම්බර භාවයක් පවත්වන්න පුළුවන් ගතියක් එනවා. ඒකට අපි මුනි කියන වචනේ පාවිච්චි කරනවා. එහෙව් කියන ගතිය පාවිච්චි කරනවා. තථාගත කියන වචනේ පාවිච්චි කරනවා. ඉතින් අපි අර මඩ ගැන කැලැජ්ජ ගේන්නෙත් නැහැ. උදාර මඩ වතුර නොගෑවෙන නිලුම්පතේ තියෙන පිවිතුරු බාගෙන ආඩම්බර වෙන්නෙත් නැහැ. මේ දෙක අතර තියෙන සම්බන්ධතාවය තමයි නා මේ හේතුඵල සම්බන්ධතාවය තියෙන්නේ. ඒ නිසා එවැනි අසිරිමත් දෙයක් ඇති කරන්න පුළුවන් ශක්තියක් තමයි මනසිත කියලා කියන්නේ. ඒ නිසා අපි කුල්ලෙන් වහපු පහනක් වගේ හංගලා කියන්නේ නැතුව එnde ende ende ende අභියෝග වලට මුහුණ දෙගෙන ඉදිරියට යන්න යන්න යන්න ඒ බුදුහාමුදුරු ලෝකෙට ඒ මතු කරපු නෙළුම් මල ඇති කරගන්න පුළුවන් මේකේ බීජ හැම කෙනෙක් ළඟම තියෙනවා. හැම කෙනෙක් ළඟම මේ ප්‍රභාස්වර හිත තියෙනවා. මේක අභියෝග වලට වැදිලා වැදිලා අර පිට තියෙන කුණු පිට තියෙන කුණු කුණු තට්ටු ගැලවිලා ගියාට පස්සේ අර ප්‍රභාස්වරය එළියට. ඉතින් ඒකදී මේ තියෙන නීවරණ පාඩම එහෙම නැත්නම් නීවරණ අභ්‍යාසය මුළු ගැන්නේ නැතුව පස්සට යන්නේ නැතුව ශක්ති ප්‍රමාණය මුණ දීමේ අනිකුත් කෙලස් කපන්න වගේ මේක කපාගෙන ඒ නෙළුම් මල පිපෙන්න මේ බණත් ඒ වාස ඒකාන්තයේ මේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපේ ධර්ම දේශනාව සමාප්ත කරනවා මාලාව ඒ වගේම අද දවසෙත් ධර්ම දේශනාව මෙතනින් સમાપ્ત කරනවා. එතකොට අපි භාවනා වැඩමුළුවේ ගෙවා දැමීමේ වැඩපිළිවෙල මෙතනින් පටන් ගන්නවා. ඊට පස්සේ කරන හැමදේම අවසාන සක්මන බාටපත් වෙනවා. අවසාන පරියන්කේ බාටපත් වෙනවා. අවසාන ධර්ම සාකච්ඡා බාටපත් වෙලා අපි එතකොට අද 11 වෙනි දවසේ සාර්ථකව ගත කර ගන්න පුළුවන් වෙනවා. ඉතින් අනුව ධර්ම දේශනාවට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තිරුවන් සරණයි. සියලු දෙනාටම සුවය, සැපය පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට අපි ධර්ම දේශනා හැමාරයම දාම කරන සම්ප්‍රදාන කූල අනුමೋದනා වශයෙන් අද දානේ පවත්වුවේ ඉන්ද්‍රාණි ආගුණ පාලන් කිනේ පෞලේ සියලු දෙනාම ඒ සියලුම පිරිසට තවල් දාණේ සකස් කරා ඒ වගේම සංඝයා වහන්සේලාටත් දාන කටයුතු වල සම්පාදනය වුණා ඒ දාන වශයෙන් හෝ එහෙම නැත්නම් බුද්ධ පූජා වශයෙන් හෝ සිල් ගැනීම වශයෙන් අන්නානා විදියේ මේ ශාසනික කටයුතු කිරීමෙන් අපි මේ රැස් කර ගන්නා ලද පින් වෙන දවස් 11ක් මේ භාවනා වැඩ පිළිවෙල කරුණාවක් නැතුව පවත්වාගෙන යාමට යම් ආකාරයෙන් උදව් කරපු පිනිනොපිනි උදව් කරන සත්පුරුෂ මණ්ඩලයක් ඉන්නවනේ ඒ සියලු දෙනාම මේ පින් සාදු කියලා අනුමෝදන් වෙත්වා කියලා අපි ආර්දනා කරමු. ඒ වගේම මේ පින් කිරීමේදී යම් කිසි කෙනෙක් යම් මිගේ ඥාති කෙනෙක් එහෙම නැත්නම් වෙන කෙනෙකුට පින් පැමිණීමක් අදිෂ්ඨාන කරගෙන බලාපොරොත්තුවක් තිබුණා නම් ඒ ඇත්තන්ටත් මේ පින් ලැබේවා. ඒ වගේම එහෙම අදිෂ්ඨාන නොකලත් යමෙක් අපි වෙනුවෙන් පින් බලාපොරොත්තුෙන් ඉන්නවනම් ඒ ඇත්තන්ටත් මේක පොදු ආරාධනාවක් වේවා ඒ ඇත්තෝ මේ පින දැකලා සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. අපි අපිටත් මේ নানা ආකාරයෙන් කරගන්නාලාද මේ සීල කුසල්වල ශක්තිය මේ ජීවිතයේදී මේ ਸਰවච සාසනයේදී මේ තියෙන කෙලෙස් දිවං කරලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දාන ඉදිරි ඒ නිවන් සම්පත්තිය සඳහාම අපේ පින ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි සීල දෙනාටම තෙරුවන් සරණයි. නිසරණ වනයේ ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපද ගරු උදේවිගම ධම්මජීව ස්වාමීන් වහන්සේ